අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ධර්ම දේශනා වාරයට පැමිණලා තියෙන සීලූම දෙනායි ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සන්තා උසෝ සත්තා ඒකත්ත කායානානත්ත සංජිනෝ ශේයතාපි දේවා ආබස්සරාති තී අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා විසම්පාන පින්වත්නි අප මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් උපගන්වන පාඩම් පන්තියක සැදී පැහැදී ගත කරන වෙලාව. ඒකෙදී ඒ සුතමේ වතයෙන් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ කාරණා ටිකක් නැත්නම් හතේ කරුණු ටිකක් විස්තර කරන අවස්ථාවේදී අහනවා කතමේ සත ධම්ම පරිඤ්ඤය. මේ වගේ බණ භාවලා යෙදී යෙදී ගත කරන කෙනෙක් නැත්නම් මේ ශාසනයෙහි යෙදී ගත කරන කෙනෙක් හාත්පසින් දත යුතු කරුණු හත මොනවාද කියලා. මොකද ඒක ශාසනයේ තියෙන සම්මත ප්‍රශ්න. සමහර වෙලාවට ප්‍රශ්නේ හිතලා තිබුණේ නැහැ. ඒ කෙනාට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. කතමේ සත්ත ධම්ම පරිඤ්ඤය. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශපෙන් සඳහන් කරනවා සත්ත විඥාන තිතියෝ. ඒකට දන්න කියන කෙනෙක් දෙන බෞසුත කෙනෙක් දෙන ඇසුවිරු ඥාන ඇති කෙනෙක් දෙන උත්තරේ තමයි මේ ආත්පසින් දසයුතු දේ තමයි අපේ විඥාණයට läග ගන්න පුළුවන් තැන් හතක් තියෙනවා. විඥාණයට සමතුලිතතා හතක් තියෙනවා. තිපොළල් හතක් තියෙනවා. ඉතින් ඒක මේ ශාසනේ වැඩ කරන කෙනෙක් දැනගන්න ඕනේ. ඒක මේ ප්‍රතිපදාව ඉදිරියට යනකොට තානායම් පොළවල් වගේ. දිග ගමනක් යනකොට අපි අවසාන කෙළවරට යන්න ඉස්සෙල්ලා ඒ ඒ තැන්වල ගිමන් අහලා දා ගන්නවා. ඒ ඒ තැන්වල තානායම් පොළවල් හදා ගන්නවා. ඒවට ගිහිල්ලා ටිකක් අතපය දිග අරගෙන තමයි ගමන යන්නේ. ඉතින් දිගටම යන්න පුළුවන් වෙලාවලුත් ඇති. නමුත් මේ තානායම් පොළවල් දැනගෙන තියෙන එක ගමන් විස්තරයේ අත්‍යවශ්‍ය දෙයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ මාර්ග සිතියම් වල හැමතැනම හෝටල් තියෙන තැන් ලකුණු කරලා තියෙනවා. තානායන් තියෙන තැන මතක් කරලා තියෙනවා. මොකද මේ මාර්ගසිතියම ඇඳලා තියෙන්නේ සංචාරකයන් සඳහා. සංචාරකයන්ට අවශ්‍යයි ගිමනක් විවේකයක් අවශ්‍ය වෙන තැන. ඒ වාගේ තමයි අපිත් මේ සංසාරේ සංසරණ සංචාරකයෝ අපි අවසාන ගමන දක්වා යනකොට ඒක හැල්මේ යන්න පුළන්නේ කලාතුරකින් කෙනෙකුට. අනිත ඔක්කොටම කරන්න වෙන්නේ කඩ කඩ දිවීම තමයි. ටිකක් කරනවා ආය හතියනවා ආය ටිකක් කරනවා ආය හතියනවා. අන්නේ වෙලාවේදී මේවට ਸਰවචනාංශයේ අශෝකං විරජං ඛේමං කියන පද පාවිච්චි කරලා තියෙනවා. යම් යම් ශෝක නොකරන තානායම් පොළවල් තියෙනවා මේ ගමනේ. අශෝකං විරජං රජස් නැහැ. ඒකෙදී මේ දූලි ටික හොදාගෙන පිරිසුදු වෙන්න පුළුවන් තැනක් තියෙනවා. රජස් විරජං ඛේමං ඛේම භූමිය වගේ. කාන්තාරය ඇවිදින අයට ඒ අතරමැද ඛේම භූමිය නැති වුණොත් වෙනසෙනවා. වාලුකා කාන්තාරවල ව්‍යාලාදී සත්තු පේස පේත පිසාචියෝ මේ වෙහෙස වෙන සත්තුන්ගේ ලේ උරා බොනවා. ගැල් ඔක්කොම හොර කන කරනවා. විනාශ කරනවා. ඒ නිසා මේ ගමනේ යන කෙනා සාතු ආහකයා නිතරම දැනගන්න ඕනේ ക്ഷേම භූමිය කොහෙද තියෙන්නේ කියලා. එයා දන්නවා දැන් ටික දවසකින් අපි කිට්ටුව තියෙන අහවල් ക്ഷേම භූමියකට යන්න ඕනේ කියලා. බෑ ඒක නෙවෙයි අවසානේ. එතන ගිහිල්ලා ගිමන් ඇරලා තමයි යන්නේ. අන්න ඒ වගේ දැන් අපි ඉන්නේ එහෙම නැත්නම් ආරම්භක පෘථග්ජනයකට විශේෂයෙන් බැලුවොත් ඊ타මත්ම කලබල ජනක නානත් කාය නානත් සංඥා. අපි කියනවා මිනිසුන් අන්නතරයි. එයාට කිසිම හවුහරණක් නැහැ අසරණයි අනාතයි. ඒ නානත් කාය නානත් සංඥා කෙනෙකුට හිතනද තව මේ වාගේ විඥානය පිහිටන්න පුළුවන්, ලැබුම් ගන්න පුළුවන් තිප්පොලවක්. නැත්නම් තවත් සමතුලිතතා හතක් තියෙනවා කියලා අහන්නවත් වෙලා තියෙනවද කියලා බලන්න. අපි මේ ඉන්න ඉන්න ඉඳිල්ල හැටියට දවසේ පැය 24ම මැටි පාගන හරක් වගේ පුදුම ඇදිල්ලක් නේ ඇදින්නේ. හෙට ගැන සැලසුම් කරලා තමයි බුදියන්නේ. පාන්දර නැගිටපු ගමන් අමුඩි ගහ ගන්නවා. දවසම අදිනවා. ඉතින් ඒගොල්ලන් කිව්වොත් මේක මේ පල්ලෙහාම තට්ටුව. තව උඩ යම් යම් මට්ටම් තියෙනවා කියලා කිසිම කෙනෙක් පිළිගන්න කැමති නෑ. මොකද මේ හිත ඒ තරම්ම අපේ බලාපොරොත්තු සුන් කරන සුළුයි. එක එක්කත් මැරිලා නැහැ. සන්තෝෂයෙන් මැරලා තියෙන තාක් මැරලා තියෙන්නේ අතෘප්තිකරව ඒ වගේම ඌනෝ අතිත්තෝ කාමදාසෝ මේ ලෝකයාගේ මරණයේදී අතෘප්ති කරයි ඌනව මැරෙන්නේ කවදා සම්පූර්ණයෙන් මැරෙන්නේ එක එක සම්පූර්ණ නැහැ කාමදාසයි ඒ ඉතුරු හරිය සම්පූර්ණ කරන්න පුළුවන්න්නේ කාමයෙන්මයි කියන විශ්වාසේ ඒ පිටසට තමයි අපි කාම ගුණ කියලා සඳහන් කරන යා ඒ සඳහා අර කුෂ්ඨ රෝගියා කහනවනේ. කසාන කියලා ලෙඩක් තියෙන කාණ්ඩ කාණ්ඩ සැපයි. හැබැයි අන්තිමට හොදි බහැලා කුෂ්ඨ රෝගේ අතින් පයින් හැමතැනම ගෑවෙනවා. එහෙම නැත්නම් ගිනි අඟුරක් දනවට පිච්චෙනවට අතින් අතට මාරු කරනවා වගේ අපි මේ කාමයේ හරහම තමයි උත්තර හොයන්නේ. ඒකටම තමයි මේ ආර්ථික විශේෂඥයෝ, දේශපාලනඥයෝ, සමාජ විශේෂඥයෝ තදී පැහැදී ඉන්නවා ඕක වැරදුනාට මේක හරියනවායි කිය. ඒ අපිත් කෙලෝ රක්නත විශ්වාසයේ තියෙනවා කවදාවත් තෘප්ති කර වෙන්නේ නැහැ. ඒකට දෙන්නේ නානත්ත් කය නානත්ත් සංඥා. ඉතින් ඒකට ගමේ පොටේ කියන්නේ නන්නත්තර විනිසු. ඒතකොට ලෝක ජනගහණය ගත්තොත් නන්නත්තරයි. ඉතින් එතකොට කියනවා ඒ නන්නත්තර අපිට තව සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. එකක් තමයි තිරිසන්නු. අපිත් එක්ක ඉපදිච්ච. එහෙම නැත්නම් ඒ වාගේම නන්නත්තර જાතියක් තමයි මේ සදේව ලෝක මනුස් දෙයියෝ. ඒ කියන්නේ චාතු මහරජගේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියන මේ දිවි ලෝක හතත් නන්නතරයි. කිසිසේත්ම මොනක්වත් මේ අවවරණක් ඉස්පාසුවක් ඇත්තනක් නෙවෙයි. දැන් නම් ඉතින් අපි බොහොම අමාරුවෙන් හිතන ස්කෝලර්ෂිප් එකක් හම්බුණා වගේ ගිහිල්ලා තුස්ත විමානේ ලිපදෙන්න හම්බුණා නම් ඉතින් සියල්ල සම්පූර්ණයිනේ. කට අරගෙන ඉන්නේ මේ දිවි ලෝකයන්ට නෙමෙයි ඉනිම බැඳ බැඳ ගමන යන්නේ. ඉතින් මේ දිවි ලෝකේ ඉන්න දෙවිවරු අතර ඉඳපු ගමන් දෙවි කෙනෙකුට සෝහන් ලකුණු පහළ වෙනවා. සෝහන් ලකුණු කියලා කියන්නේ දිව්‍ය භෝජන එපා වෙනවලු. දිව්‍ය ක්‍රීඩා කරන්න එපා වෙනවා. පැලඳගෙන ඉන්න මල් මාලවල මල් පර වෙනවා. කිහිල්ලෙන් දාඩිය ගඳ එන්න පටන් ගන්නවා. දිව සලුවල දූලි වැඳෙනවා. ඉතින් එතකොට අනෙක් කට්ටිය දන්නවලු අපේ මල් කවදාවත් පර වෙන්නේ නැහැ. අපේ දිව්‍ය සලුවල කවදාකවත් දූවිලි ගහ වෙන්නේ නැහැ. කිහිල්ලෙන් දාඩිය ගඳෙන්නෙත් නැහැ. දිව්‍ය භෝජන දිව්‍ය ක්‍රීඩා සදාකාලික සැපය අපිට ඉන්න කෙනෙකුට ඒකේ පාවෙලා. ඒ කියන්නේ අපේ වචනේ කියන්නේ සෝල් ලගුණ පහළලා. ඒකට අරගොල්ල වට වෙලා කියනවලු ඒ සෝල් ලගුණ පහළ වෙච්ච దేవතාවට ඊතෝ බෝ සුගතින් ගච්ඡ කියලා. අනේ මේ පිංගත මේන් සුගතිගාමි වෙන්නේ කියලා. ඊට පස්සේ තව කෙනෙක් කියලා කියනවා සුගතින් ගන්නවා සුලද්දන් ලාභන් ලබ ගිහිල්ලා ඒ ලබන්න පුළුවන් උත්තරීම ලාභය ලබන්නේ කියලා. තුන්වෙනි එක නා කියලා කියනවලු සුලද්දල් ලාභය ලැබිත්වා සුපතිට්ඨිතෝ බවාහි. ඒ ලාභي ස්ථාවර කරගන්නේ කියලා. කියලා බුදුරජාණන් වහන්සේ මේ දිවි ලෝකයෙන් පොඩි ජවනිකාවක් ගෙනල්ලා පෙන්නනවා හාමුදුරුන්ට. ඒකට හාමුදුරු කෙනෙක් නැගිටලා අහනවා සංස දිවි ලෝකේ ඉන්න දෙයයන් මොකද්ද ස්වර්ගය කියන්නේ? ඒකට බුදුරජාණන් කියනවා උන්ද බලාගෙන ඉනවලු මනුස්ස ලෝකෙට එන්නේ ඒගොල්ලන්ට ස්වර්ගය මනුස්ස ලෝකෙට. දිවි ලෝකේ ඉන්න කට්ටිය මෙහෙන්න හදනවා. මෙහෙන්න කට්ටිය යන්න හදනවා. ඒ බටේට ලෝකේ කියනවා ගංගේ යූරේ දෙපැත්තේ එළදෙනු දෙන්නේ කනවලු. කනකොට මේ පැත්තේ ඉන්න එළදෙන්න හිතනවලු මම කන හරිය තියෙන වේලිච්ච තනකොළ හැතැම්ම ගාණක් යන්න ඕන තනකොළයක් ගන්න එහා පැත්තේ ඌරේ කන දෙන්නට නයි ආයෙට තනකොළ අම්මෝ එහා පැත්තට යකන් නැත්තම් අර දෙන වගේ කන්න පුළුවන්. එහා පැත්තේ ඉන්න දෙන බලනකොට එයාටත් පේන්නේ මම ඉන්න තැන හරි වියලිලා එහා පැත්තේ නම් යායට තනකොළ කියලා තියෙනවා. ඉතින් මේ තමයි අපි ස්වර්ගය කියන වචනේ තේරුම් ගන්න තියෙන හැටි. ඒක බුදුජානනාංශය සඳහන් කරනවා මහාන දිවි ලෝකේ ඉන්න දෙයියන්ට මේ සැප දුක සමබර වෙච්ච මනුස්ස ලෝකේ තරම් මේ සත්ත්ව විඥානත් හිති ඉගෙන ගන්න පුළුවන් තරක්වත් දිවි ලෝකේ නැහැ. ඒ නිසා බලාගෙන ඉන්නවලු එහෙ ගියාට පස්සේ බරපතල වැඩ ඇතුව සිර දඬුවම වගේ දීර්ඝ සිර දඬුවමක් තියෙන්නේ කවදා සිර දඬුවම ඉවර වෙයිද කවදා මනුස්ස ලෝකෙට එයිද කියලා. ඉතින් ඒ හාමුදුරුව බුදුරජාණන්සේ කියපු නිසා පිළිගන්න. පිළිගත්තට පස්සේ වාඩි වෙන්න ඉස්සෙල්ලා ඒ හාමුදුරන්ට ප්‍රශ්නයක් ඇහෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ දැන් මේ දෙයියෝ කියනවනේ සුගතින් ගත්තා සුලද්දන් ලාභ ලැබ කියලා මේ මේ මේ ස්වර්ගයට ඇවිල්ලා මේ අපි කියන එකට ඇවිල්ලා ලැබිය යුතු උතුම්ම දාණය මොකද්ද උතුම්ම ලාභය මොකද්ද කියලා ඒකට බුදුරජාණන් කියනවා ඒක තමයි සද්ධාව. දිවි ලෝකේ ඉන්න කාටවත් එහෙම සද්ධාාවක් ගන්න බෑ මොකද ස්කෝලර්ෂිප් එකක් හම්බුනානේ කණ්ඩ නිකන් හම්බ වෙන්නේ. දිව්‍ය ක්‍රීඩා තියෙනවා. නන්දනවනේ තියෙනවා. මොනවටද මේ සද්ධාව? ඔක්කොම නිකන් සුවිප් එකක් හදනවා වගේ ඉන්නේ උන්ට සද්ධාව ඕනේ නැහැ. මෙහි ආවට පස්සේ මේ වගේ සාරිපුත්‍ර සංස්කෘතිය බණ අහන්න තව විඥාන ස්ථಿತಿ කියලා දැනගන්න සද්ධාව නැති වුණා නම් මොකද වෙන්නේ? මනුස්ස ලෝකෙත් ඇවිල්ලා සද්ධාව නොලැබුණා නම් අපි මුස්ලිම් අම්ම කෙනෙක්ගේ බඩේ ඉපදුනා නම් කතෝලික අම්ම කෙනෙක්ගේ බඩේ ඉපදුනා නම් අපි කොහෙද ආගම් පතුරවන්නේ කියලා මොකද්ද කරන්නේ? බැඳගෙන කැතපට ගහගෙන කොහෙද යන්නේ? ඒකට සද්ධාාවක් නැති වුණා නම් මනසකම හම්බුණත් බොහෝ විට මේ මට්ටමකට එන්න බෑ. එතකොට මේ බුදුසසුනේ සඳහන් කරනවා දෙවි ලෝකේ උපරිම සැපය කියන්නේ සක්කින් සූද විත්තම් පුරිසස්ස සෙට්ටං සද්ධිහිද විත්තම් පුරිසස්ස සෙට්ටං. කින් සූද විත්තම් කියලා අහන්නේ ආලෝකයක්ෂයා. බුදුසසුනේ අහනවා මහාන දැම්මයි ගේ ඇතුලේ ඉන්නේ බහපන් එළියට කියනවා බුදුසසුනේ කුක්ක වගේ බයි. වරෙන් ඇතුලට කියනවා ආයසරයක් එනවා. ඒ නිසා ආයෙත් බහපන් කියලා. ආයෙත් ඇතුළට වරින් කියනවා. ආයෙත් බහපන් කියනවා. ආයෙත් ඇතුළට ඉඳ බුදුන් තුන් සැරයක්ම යක්ෂ විමානෙන් එළියට එනවා. ඊට පස්සේ කියනවා ආයෙත් බහපන්. ඊට පස්සේ කියනවා යන්නේ නැහැ ඊට පස්සේ. ඊට පස්සේ කියනවා ගහන උස්සලා සක්වල ගල. ඊට පස්සේ පුළුවන් නම් ගහපන්. මම මං උත්තර ප්‍රශ්නයක් අහනවා උත්තර දුන්නේ නැත්නම් සක්වල වලේ උස්සලා ගහන්න මුතුන කියන ඔබ සක්වල ගලේ ගහවන්න බෑ. ඒක වෙනම කතා ප්‍රශ්නේ අහපන්. ඒකට අහන ප්‍රශ්නේ තමයි කිංසුද විත්තම් පුරිසස්ස සේතා. මේ ලෝකේ මිනිස්සුන් ඉතින උපරිම ශ්‍රේෂ්ඨම වස්තුව මොකක්ද කියලා. බුදුචාන්සේ සඳහන් කරන්නේ සද්ධීද විත්තම් පුරිසස්ස සේතා. අපි ශද්ධාවෙන් තොරව ගත කරන හැම වෙලාවකම අර දවල් ප්‍රශ්නේ අහුවා වගේ ඒන් තිරිසං පරමාර්ථික තමයි පිටලා තියෙන්නේ. ඒකෙන් වැටිච්ච ගමන් ත්‍රිවිධ රත්නෙන් පිට ගිය ගමන් සීලෙන් හිත පිට ගිය ගමන් ලාමක තුච්ච පාහර ආශාවකට තමයි අපි ඇදලා යන්නේ. ඉතින් ඒකෝට ඉතින් යට තියෙන මට්ටම තමයි වැටෙන්නේ. ඒ නිසා සද්ධාව තියෙනකන් අපි යම් ප්‍රමාණයට ඔසවා තැබීමක් තියෙනවා. ඒ නිසා අපි ලබන ලොකුම ලාභේ ශ්‍රද්ධාව. අවාසනාවකට දෙවෙනි પરම්පරාවට ඒක පිටලා නැහැ. පිටන්නේත් නැහැ. මේ අද තියෙන විද්‍යානුකූල අධ්‍යාපනය නිසා. විද්‍යානුකූල අධ්‍යාපනයේ පැහැදිලිවම ශ්‍රද්ධාව කාබාසිනියා කරන එකක් ඒ ගැන ඕන ප්‍රසිද්ධ සභාවක් කියතයි. මේ විද්‍යා අධ්‍යාපනත් එක්ක ශ්‍රද්ධාව තියා ලැජ්ජ බයවත් තියන්න බෑ. ලැජ්ජ බය නැති වෙන්න ඕනේ ඔය උසස් උසස් විභාග පාස් වෙන්න. මටත් තිබුණේ ලැජ්ජ බය නිසා මම සෑහෙන විභාග පාස් කළා තියෙනවා. මට ඒ කාලෙත් තිබුණේ නැහැ. කරන්න ඕන දේ කරගෙන ගියා. ඒ නිසා යන්න පුළුවන් වුණා. ලැජ්ජපය තියෙනවා නම් ඉදිරියට යන්න බෑ. අද තියෙන අධ්‍යාපනයෙන් කරන්න බෑ නිසා මිනිස්සු උපදුනාට අද සද්ධාව පසුගාමි එහෙම නැත්නම් සම්ප්‍රදාන කූල නැත්නම් අශිෂ්ට මිනිස්සුන්ගේ වැඩක් වඩටපත් කරලා තියෙනවා. බුදුජානනාංශ කියන්නේ දෙවියෝ මෙහෙනවලු දිව්‍ය ලෝකේ කියලා හිතාගෙන ඇවිල්ලා මෙහෙදී ඉල්ලනවලු සද්ධාව. ඊට පස්සේ අර හාමුදුරුවෝ ඉඳ ගන්නකොට ආයෙත් ප්‍රශ්නයක් වදිනවා ස්වාමීන් මොකද්ද මේ කියන්නේ මේ සුලද්දන් ලාභන් ලැබිත්වා සුපතිට්ඨිතෝ බවයි කියන්නේ. මොකද්ද සංස මේ ලැබිච්ච ලාභේ තහවුරු කරගන්න කියන්නේ. මේ ශ්‍රද්ධාව තහවුරු කරන එක තමයි සෝවන් වෙනවයි කියන්නේ. බුදුන් කෙරේ නොසලන ශ්‍රද්ධාව, ධර්ම කෙරේ නොසලන ශ්‍රද්ධාව, සංඝයා කෙරේ නොසලන ශ්‍රද්ධාව. Tamange සීල පිළිබඳ නොසලන ශ්‍රද්ධාවක් තියෙනවනම් අපි ඒකට කියනවා අවික්කප්පසාදේ කියලා සෝවන් වෙන නිසා කියන්නේ ඔබ ආදිවි මනුස්ස ලෝකෙට ගිහිල්ලා සෝවන් වෙලා අපව එන්න කියන එකයි මේ කියන්නේ. දැන් අපෙන් ඇහුවොත් එහෙම අපි මරණයකට කිට් වෙනකොට අපි මොනවද කියන්නේ කට්ටියට? නන්නත්තරයි. නානත්ත සංඥා නානත්ත කාය. දැන් මැරෙන්න හදන මනුස්සයට අපි මොනවද කියන්නේ? කිසිසේත් ඒ කායන ගතියක් නැත්තේ නෑ. අර දෙවිගොල්ල කියන්නේ ඒ නිසා මේ හයක් දිවි ලෝකවල ඉන්නේ ඔක්කොම නන්නත්තර කට්ටිය. මෙහෙන් ගියාට පස්සේ දිවි ලෝක සම්පatti ගියාට එහෙ ගියාට පස්සේ ඔයලා බැලුවොත් එහෙම ආපහු මෙහෙන් හදනවා මොකද මෙහෙදි බණ අහන්න පුළුවන්නේ මේදි සැප දුක සමබර වෙනවනේ කල්පනා වෙනවනේ මේ විදිහට කිව්වොත් කරන්න බෑ කියලා දිවි ලෝක ආදාකත් වෙන්නේ නැහැ එහෙම අවස්ථාවක් එන්න බෑ මොකද ඔක්කොම වාසියට හිටලා තියෙන්නේ ඉතින් ඒ නන්නත්තර මේ ලෝකේ මේකට ඒ නිසා කියනවා මගුල් සක්වල කියලා චක්‍රවාටවල සත්ත්‍ය ඒ හයක් දිවි ලෝකත් මනුස්ස ලෝකත් කියන්නේ මගුල් සක්වල කියලා. මොකද මේක හරි මංගල දෙයක්. දුක සැප දෙකම තියෙනවා. හොඳ ජීවිත ගත කරන්න පුළුවන් නරක ජීවිත ගත කරන්න පුළුවන්. Tamande එක මනින්න කිරන්න පුළුවන්. අන්නේ මනින්න කිරලා මෙහෙම කියොත් මේ පාරේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරගම කියලා ඒ දැනීම අත්දැකීමෙන් ලැබෙන දැනීම දිවි ලෝකේ කරන්න බෑ. ඒකේ තියෙන එක පැත්තකට යොමු කරවපු නැත්නම් තිරිසන් ලෝකේ තියෙන සහජාසයට වැඩ කරනා වගේ එකක්. මනුස්ස ලෝකේ නෑ. විපරිණාමේ පරිණාමේ වෙනස් වීම අපිට යම් ප්‍රමාණයකට හදන්න පුළුවන්. අන්නේ බව දැනගෙන සත්ත්ව විඥානට්ඨිති දැනගෙන මේ නන්නත්ත කායා නානත්ත සංඥා කියන මේ නන්නත්තර වෙන හිත අපි ඊ කතා කරගත්ත විදිහට බුදු කෙනෙක් උපදිච්ච වෙලාවක නැත්නම් බුද්ධෝත්පාද කාලෙක අපි එතෙන්ට ගිහිල්ලා බුදු කෙනෙක් කිව්වොත් ඒ කාම ලෝකෙන් අයින් වෙලා අරඤ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාගාරගත වෙලා ඒ කාමයෙන් වෙන්වීමේ කාය විවේකී ලබන්නේ. කාය විවේකී කියලා කියන්නේ අමුදරුන්ගේ වෙන්වීම, හරකබාණි වෙන්වීම, රත්තරන් මිනිමතුළු වෙන්වීම, මේ සමාජයේ තියෙන එක එක নানা ආකාර විකාර වලින් වෙන්වෙන එක කානිවල්ද, සුපර් මාකට්ද ඉවයි වෙන්වෙන එක. වෙන්ුණාට පස්සේ එයාට තේරෙන්න පටන් අරගත්තොත් අපි පහුගිය දවස් දෙකේ මතක් කරා වගේ ඒ වගේ කායිකව වෙන්ුණාට හිතෙන් කොච්චර බැඳිලාද ඉන්නේ අපි. භාවනා කරන්න ගිය ගමන් අර සේරම ඔලුවට එන්න පටන් ගන්නවා කාම සංඥා විදිහට. ඉතින් අපි මේ කාම සංඥා පිළිබඳව බුදුරජාණන්සට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළොත් ස්වාමීන් වහන්සේ බුල්ඩෝසරයක් දාලා හරි කාමේ නම් අයින් කරන්න පුළුවන්. ගෑණි දික්කසාද කළා හරි අයින් කරන්න පුළුවන් කියන්නේ. හරක බාණි ඉන්න එකත් ඔප්පුවක ලීලා හරි අයින් කරන්න පුළුවන් කියන්නකෝ. ඉඩම් බුදලා හරි දෙන්න පුළුවන් කාට හරි. නිශ්චල චංචල දේවල කවුද ඇටෝනි ජෙනරාල්ට හරි දීලා ඉන්න පුළුවන් නේ නැත්නම් මහා බාර කාට හරි නැත්නම් ආවට පස්සේ ඉව පිළිබඳ ඉන්න හොල්මන් හිතවිලි කාටද දෙන්නේ මුක්කාටවත් නැත කරන්න බැරි නිසා කාමයට වැඩි ඊටාමසියුම් ඊතලයකට විස විදලා ඈතින් දැද්දි පපුවට විදිනා වගේ තමයි කාම සංඥා ඉඳ ගත්ත ගමන් නීවරණ ටික එනවා එතකොට බුදුජානක කියනවා නීවරණ ඒක හොඳයි කාමයට වැඩිය මේ නීවරණ නැති කරන්න අපි ඊයේ ගත්ත විදියට මොකක් හරි රූප කර්මත්තානේ හිත දානවා. ආස්වාද ප්‍රසාස රූපේ, බිම්බි මහකිලිම රූපේ, ඉඳගෙන ඉන්න රූපේ, හිටගෙන ඉන්න රූපේ, සක්මන මේ දාණ්ඩ දාණ්ඩ චිත්තක්ෂණ වශයෙන් අරමුණක හිත පවතින පවතින ඒ අරමුණ කියන එක මෙතන තියෙන උදාසීන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක්. මේකට අපි භාවනා ලෝකයේ කියන ගෝචර අජ්ජත් අරමුණ කියලා. අජ්ජත් වෙන්න ඕනේ ඒක. මම දැන් මෙතන වෙන්න ඕන. ඒක ගෝචර එකක් වෙන්න ඕනේ. ඒක කෙලෙසයකට යොමු කරවන්නේ නැහැ. අන්නේ ගෝචර අජ්‍යත්ත භූමියේ තියෙන හැම චිත්තක්ෂණයකම කාමෙන් තා කාම සංඥාවෙන් අපි වෙන් කරන්න පුළුවන් බව වෙන් වෙන්න පුළුවන් බව ඒකට කියනවා චිත්ත විවේකය කියලා. අර කාය විවේකයට පස්සේ අපි හිතට දෙනවා අතිරේක පාඩම් පන්තියක් කායි විවිකේ ලැබලා අරණියකට ඇවිල්ලා ගහක් මුල වාඩි වෙලා කියනවා චිත්ත විවිකේ ලැබෙන සඳහන් චිත්තක්ෂණ කීයක් ගෝචර අජ්‍යත්ත භූමියේ නැත්තම් සතියේ නැත්තම් ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් කවුරු හරි මේ උත්සාහ කරොත් ටික දවසක් යනකොට ඒ තමන්න සමහර වෙලාවල් වලට නීවර නැතුව හිත දැන් තියෙන ආශාවේ හිත දැන් තියෙන ප්‍රසවාසේ හිත දැන් තියෙන පිම්බීමේ හැකිලිම කියලා ඊතලකින් විදිහට ඉගෙන ගන්න ඉගෙන ගන්නකොට වටරෙක්ක ගිහිල්ලා ඊතලේ හමාරට වදින්න ඉඩ තියෙනවා එල්ලෙට ඒක ඕනෙම දුනු ආයකෝ දුනු ආය අන්තිේ වාසිකේ කරන වැඩක් විදල විදල විදල වෙලාවක වදිනවා. වැඩිට පස්සේ ආට තේරෙනවා ඒ චිත්තක්ෂණ සතිය පිහිටියා. ඒ චිත්තක්ෂණයේ මූණට මූණ දාලා හිටියා. මට අමං ඉන්නේ ආස්වාසි බව දාන්න. මං ඉන්නේ ප්‍රසවාසි බව දාන්න. මං ඉන්නේ පිම්බි බැහැලිම් බව දාන්න. මං ඉන්නේ වම දකුණ කියලා ඇවිදින බව දන්නවා කියලා ආහන්නේ බව දැනෙනකොට ඒ වෙලාවෙම යාට තේරෙන්නේ මේ මේ ආස්වාසේ ඉන්න බව දන්නවයි කියන්නේ කාමයෙන් වෙන්වීම සහ කාම සංඥාවෙන් වෙන්වීම දන්නේ දැනගත යුතුයම නෑ ඒ මේ සුත්තපිඥානේ ඔක්කොටම නෑ යම් වෙලාවක කිනෙකුට තේරෙන්න සතියේ ඉන්නකොටම මේ සතියේ එලඹ සිටි මොහොසේ ක්ෂණ සම්පත්තේ ඉන්න හැම වෙලාවෙම කාමයෙන් සහ කාම සංඥාවෙන් තොරයි කියලා ගොඩාක් වෙලා සතිය තිබ්බොත් තමයි තේරෙන්නේ. ඒ සුත විඥානය හොඳටම තියෙනවා. ඒ වගේම ඒකට එලඹිලා පෙලඹිලා යන්න ඕන. ඉතින් අපි මේ වැඩමුළුවක වෙන්න මොකක්වත්ම බලාපොරොත්තු වෙන්නේ කාට හරි පුළුවන් නම් අර කාමයෙන් අයින් වෙලා කාම සංඥාවෙන් අයින් වෙලා නැත්නම් කාය විවේකේ දීලා චිත්ත විවේකේ පිණිස සක්මන්ට හෝ පරියන්කේට ගිය වෙලාවේ එයාට අභීතව ප්‍රකාශ කරන්න පුළුවන් නම් මට කවදාකවත් නැතුව ආස්වාසේ හිත තියන්න පුළුවන් වුණා ප්‍රසවාසේ හිත තියන්න පුළුවන් වුණා ඒකට සද්ද ඇහුණා කියලා චෝදනා කරන්න හරි වේදනාව වුණා කියලා චෝදනා කරන්න හරි හිතවිලි ඒක ඔක්කොම වල්පල් කතා. ඒවත් නැති කෙනෙක් නැහැ. නමුත් ඒ ඔක්කොම ජීවිතේ මට ආස්වාසේ හිත තියාන්න පුළුවන්. ප්‍රසවාසේ හිත තියාන්න පුළුවන්. නෑ නෑ මගේ හිත තිබ්බේ ප්‍රබිම්බීමේ. මගේ හිත තිබුණේ හැකිලීම. නැත්නම් මගේ හිත තිබුණේ ඉඳගෙන ඉන්න එකේ. නැත්නම් මගේ හිත තිබුණේ වමේ. ඇවිදින. නැත්නම් මගේ හිත තිබුණේ ඇවිදින ඉරියව්ව කියලා කියන්න පුළුවන් නම් ඒක මාර හෙල්ලුම් කරන දෙයක්. අපි මුළු සංසාරෙම පළවෙනි වතාවට අපි අභීත නග කණක් නගලා කියනවා බුදු කෙනෙක් පහළ වුණා manussත්ව ප්‍රතිලාභ ලැබුණා ක්ෂණ සම්පත්තිය ලැබුණා මොකද්ද ක්ෂණ සම්පත්තිය කියන්නේ මම ආස්වාසිනකොට ආස්වාසින බව දාන්න ප්‍රසාසිනකොට ප්‍රසාසින බව දාන්න මෙන්න මේක කියපු දවසේ මේක කමටහන හෙලි කරපු දවසේ කමටහන් වාර්තාව ලියපු දවසේ පුදුමාකාර පෞරුෂත්වයක් පුදුමාකාර චිත්ත ශක්තියක් එනවා බුදුහාමුදුරු කොච්චර බලවත්ද කියලා අපි මිච්ඡර කල් නන්නත් කාය නානත් සංඥා හිටියට දැන් නානත් කාය ඉඳලා ඒකත් සංඥාවට යන්න සඳකට පහන්න තාම කොට වෙලා තියෙන්නේ. පඩිපෙළට නෙවෙයි. සඳකට පහන්න කොට දැන් පේනවා පඩිපෙළ. ඊට පස්සේ තමයි ඒ කිනාට කමටහන් සුද්ධ කරලා දීලා ඕකමයි මාර්ගේ වෙන මොකක්වත් නැහැ. පුළුවන්ද බබාට පුළුවන්ද එක හුස්මක් දැකක හුස්ම දෙකක් බලන්න මොකද්ද කරන්න ඕනේ කියන්නේ. එක පිම්බීමක් හැකිලීමක් දැපක වෙකනා. එක දිගට පිම්බීම හැකිලීම දෙකක් බලන්න මොකද්ද කරන්න පුළුවන් බලන්න. එක පියවරක් තියලා මම මේ වමේ ඉන්නේ කියලා දැනගත් එක්කනා. තවත් වමක් තියන්න මොකද්ද කරන්න කියලා බලන්න. දෙකේ පන්තින ළමයෙකුට අපි කිව්වොත් දෙකේ චක්‍ර ඉගෙන ගත්තට පස්සේ හොඳයි හොඳයි එන හෙට තුනේ චක්‍රය කියවන්න කියලා. අපි එහෙම කරලා තියෙනවනේ. අමාරුයිනේ. නමුත් එහෙම කරන්නේ නැතුව මේ අපි ඉස්කෝලේ යන කාලේ ওই තරම් කැල්කියුලේටර් තිබුණ නෑ නේද? තිබුණේ එකේ දහතරේ දෙකේ චක්‍රේ තුනේ චක්‍රේ හතර චක්‍රේ ඉතින් එකින් එක එකින් එක ඉගෙන ගන්නවා වගේ දැන් සරුවච්චන් ආංශේ හරියට මේ මිහින්තලේ යනකොට පොඩි එකෙක් ඇඟිල්ල දීලා ඇඟිල්ල අල්ලගෙන පඩියෙන් පඩිය නගනවා වගේ වඩාගෙන යනවා වෙනුවට බබා යන්න එන්න අත අල්ල ගන්නකො මොකද මිහින්තලේ පඩි උස නැහැ පොඩි පඩි වගේක් තියෙන. ඉතින් පොඩි එකට යන්න පුළුවන්. ආන්නේ වගේ දීලා කියන එක හුස්මක් දැක්කන එක රජකම වගේ. සීතු දනතුරක් වගේ. පැවිද්ද වගේ. නිවන වගේ. නානත්ත් කාය වෙලා නානත්ත් සංඥා හිටපේකන දැන් ඒකත් නානත්ත් කාය ඒකත් සංඥා වෙන්න පටන් ගන්නවා කියලා. ඒක හිතන්න අපේ පෞරුෂත්වයේ වැද්දගත්ම ලොකුම අභියෝගය කරලා හුස්මන එකක් බලපෙකන දෙකක්. දෙකක් බලපෙකන ඒක ආඩම්බරෙන් කියනවනේ. මම එනකොට මට එහෙමවත් බැරුව හිටියේ මට දැන් හුස්ම රැලි තුන හතරක් එක දිගට බලන්න පුළුවන්. පහක් හයක් එක දිගට බලන්න පුළුවන්. එතකොට ගුරුවරු ලෑස්ති කරලා තියෙන ආප්තෝපදේශ වගේක් නැත්නම් කමඨාන් සුද්ධ කිරීමක් කියනවා. දැන් මේ විදිහට බලන්න පුළුවන් හුස්මට උපරිම ගරුත්වය උපරිම ධර්මගාර වේදීම සඳහා ආස්වාසේ ලකුණු ටික ගන්න ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි ප්‍රස්වාසයේ ලකුණු ටික ගන්න ආස්වාසයෙන් වෙනස් වෙන හැටි මුදුට මේ මූණ බලලා එකේ ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් බලන්න සමීපව බලන්න උත්සන්නව බලන්න සියලු ලකුණු ටික ගන්න බලන්න කියලා අන්නේ විදිහට එනේන හුස්මේ ඒ විස්තර කතා කරන්න කරන්න කරන්න ඒ විස්තර බලන හැම වෙලාවෙම යාට තේරෙන්න පටන් ගන්නවා හෙන ගැහුවත් එළියේ ඇහෙන්නේ නැහැ. කයක් තියෙන බවක්වත් වැටෙන්නේ ඒ වගේම හිතවිලි කියන මොනක්වත් එන්නේ නැහැ. මොකද අර ඒකට විතක්කේ විතරක් නෙවෙයි දෙන්නේ ਵਿਚාරය දෙනවා. හුස්මට හිත තියෙන එක හුස්මට හිත නංවන එක විතක් තක්කේ කියලා කියන්නේ අරමුණට හිත නැංවීම. දැන් ඒක සාර්ථක වෙනකොට එයා උනන්දු කරනවා නංවන නංවන හිතෙහි ව්‍යංජන අන ව්‍යංජන බලන්න. අංග ප්‍රත්‍යංග බලන්න. තාටහම් බලන්න. ආකාර බලන්න කියනකොට එයා ගියේ ගියේ වතාවේ උත්සාහ කරලා බලනවා මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියලා කොහොමද මන් දන්නේ? ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි කියන්නේ පොඩි පොඩි ලකුණු උකහා ගන්න උත්සාහ කරනවා. ඒක කියනවා හරියට මේ විතක්ක ਵਿਚාර කියන එක විස්තර කරනකොට විතක්කේ මීමැස්ස මලේ වහනවා වගේ කියලා කියනවා. ਵਿਚාරය මලේ තියෙන රොන් එකතු කරනවා වගේ. එයාට මලේ ඒ රොන් ටික උඩ ඇවිද ඇවිද ඇවිද ඇවිද පරාග පැසට පරාග යෝගා මේ පැණි එකතු කරනවා. ඉතින් එයා දන්නවා මම ගිය ගිය මලෙන් මේ මේ දේවල් එකතු කරයි කියලා. එහෙම නැත්නම් කියනවා ගාන්ටාරයකට ගහපුවාම දැන් පල්ලිය ගිඩිය ගහන්නේ. ගැහුවාම ඒ ගාන්ටාරයට ආවේනික කිංකිටි නාදයක් පැතිරෙන පටන් ගන්නවා. එකක් ගහපුවාම ඒකෙන් ඒ ඒ ගාන්ටාර ලෝහයේ හැටියට නාදේ පැතින වගේ ගහන එක එකක්. ඒකෙන් යන කිංකිණි නාදේ වෙනයි. අපි කියන්නේ දෝංකාරය කියලා. අන්න වගේ ගිය අරමුණට ගියා විතරක් නෙවෙයි වග විස්තර කියන්න පුළුවන් වෙනවා. එතකොට මේ යෝගාවචරය ඒ තාක් අරමුණට සමීප වෙනවා, උත්සන්න වෙනවා, ආසන්න වෙනවා. එතකොට මේ යෝගාවචරයට තේරෙනවා දුනු ශිල්පියා නැවත නැවතත් විදලා විදලා විදලා එල්ලටම විද ගන්න පුළුවන් දක්ෂකම වැඩෙනකොට වගේ බොහොම ප්‍රීතියක් ඇති වෙන්න පටන් ගන්නවා මට මේ ලාභයට සත්කාරයට සම්මාන දිලෝකෙට නන් නෙවෙයි හැබැයි මේ බුදුහාමුදුරුවෝ කියපු වැඩක් කරලා මට දැන් ඒකේ ශිල්පේ තේරෙනවා ක්‍රමසා විදි තේරෙනවා මට තව කරන්න හිතෙනවා කියනකොට ඒ එන සතුට ඒ එන සතුට අම්මගේ තනෙන් කිරිබොන සතුටට වැඩි වැඩි කියලා කියනවා ලෝකෙට මේකට ධර්ම රසය කියලා කියනවා. ඒ ලැබෙන දෙයට ධර්ම ඕජාව කියනවා. ආස්වාසය හැඩ මෙහෙමයි, ප්‍රසවාසය මෙහෙමයි, ආස්වාසය ඉන්දෙන්ද මෙහෙමයි, ප්‍රසවාසය ඉන්දෙන්ද මෙහෙමයි, වම මෙහෙමයි, දකුණ මෙහෙමයි, කරගෙන කරගෙන යනකොට මෙහෙමයි කියලා අන්නේ විස්තර කියන්න පටන් ගත්තාම ඒකට ධර්මෝජාව කියලා තමයි බුරුම සාහනසි කියන්නේ. එයාට තේරෙන පටන් ගන්නවා එහි යෙදී සැදී පැහැදී ගත කරන තාකල් කිසිම කෙලෙසයක් හිතට එන්නේ මේ අස්පනා පිට ගෝච රජ්‍යත්ව භූමියේ හිත පිරිසිඳන තාක්කල් ඒක ස්පර්ශ කරන තාක්කල් ඒ හැසිරෙන තාක්කල් ඒක හෙලි කරන තාක්කල් ඒ විස්තර ගුරුවරයාට කියන තාක්කල් සාහතියක් දෙන්න පුළුවන් ඒ චිත්ත ප්‍රවෘතියේ කෙලෙස් නැහැ. එහෙම නැත්නම් අපි අර කලින් කිව්ව විදිහට අතීතානුධාවන හිතක් ඇත්තෙත් නැහැ. අනාගත පටිකංකණයකුත් නැහැ. ඒ වගේම නතු වෙන තණ්හාවකුත් නැහැ නැද්දකින්න පතන් කියන ද්වේෂෙකුත් නැහැ. ඒ ඕනට වැඩිය වීර්ය කරලා හිත කලකොල වෙලත් නැහැ නින්දට වැටලත් නැහැ. එතකොට යාට තේරෙනවා දැන් මගේ හිත අර පරිපන්ත ධර්ම වලින් අයින් වෙලා ඉදිරියේ තියෙන අරමුණ බලනවා විතරක් නෙවෙයි බලන් දෙ කියන්නත් පුළුවන්. ඒ කියමනේ තමයි සම්පූර්ණ රහස තියෙන්නේ. ඒතකොට යාට තේරෙනවා මේ මේ දේ බලන්න නම් උනට කලබල නොවෙන්නම් වීර්යය සමාධිය දෙක හලාප ගන්න එපා. සතියයි ප්‍රඥා මේ සද්ධාවයි ප්‍රඥාව පටලවා ගන්න එපා. දෙක සමාකාරව අරගෙන යන්න. ඒ එන එන තාලෙට වැඩේ යන විදියට වීර්ය දැඩි වේව දන්නේ නැතුව අවශ්‍ය වෙලාවට වීර්ය අඩු කරන එක හරියට වාහනේ ඉදිරියට යන්න යන්න බර ගියර් එකක ඉඳලා ලයිට් ගියර් එකට දාගන්නවා වගේ. එතකොට පොඩි ඉන්ධන ප්‍රමාණයෙන් වැඩි දුරක් යන්න පුළුවන්. පටන් ගන්නකොට බර ගියර එක යන්න ඕන. කන්ද ගැම්ම ගත්තට පස්සේ ලයිට් ගියර එකට දාන්න ඕන. ලයිට් ගියර එකෙන් ඊට පස්සේ ටොප් ගියර එකට දාගත්තාම ඉතින් පොඩි ඉන්ධන ප්‍රමාණයක යනවා. එතකොට ඒ ක්ලච් කරන හැටි එන්ජින් එක නවත්ත ගන්න නැතුව මිනිසුන්ට නොදැරෙන විදියට ඒ ගියර එක මාරු කරනවා කියන එක ඒ යෝගාවචරයට මොනම කමකවත් කියලා දෙන්න බෑ අත්තරක් දෙන්න තොරව. අත්තර දෙමයි කෙරෙන්නේ. එහෙම කර කරගෙන කරන යනකොට මේ යෝගාවචරයා නිජපතා වැඩේ වෙන්න ඕනේ මේකට. Tamanට මේක දිරව ගන්න. කරනකොට තේරුම් අර ගන්නවා මේ අරමුණ යාලු කරගන්න එක එකක්. යාලු කරගත්ත අරමුණත් එක්ක වැඩිකල් ඇසුරු පවත්වන එක. උපයාගත්ත දේ අරසා කරන එක. අන්න එතකොට තේිනවා මේ සදා ඒ කාලේ පුරාවට නීවර නැහැ. පස්සේ අර නීවර නැති හිතට එතකොට ඒක චිත්ත විවේකය කියලා කියනවා. කායි විවේකයෙන් පස්සේ එන එක. ඒකේ කියන්න පුළුවන් ගානකට තමයි විනාඩි 15ක් ඉන්න පුළුවන්. 20ක් ඉන්න. 30ක් ඉන්න පුළුවන් කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන් යන වෙලාව කියනවා. නානත කාය ඒකත් සංඤී. එයා ඒකාත්ම භාවයකට යනවා. විනාඩි ගානකට ඉන්න පුළුවන්. ඇත්තටම එක චිත්තක්ෂණයේ ගියත් ඒ නම්බෝ එයාට තියෙනවා. නමුත් යෝගාවචරයට ඒක බුද්ධියට අයිති වෙන්නේ මට විනාඩි 5ක් 10ක් එක ඉරියව්වෙ ඉන්න පුළුවන්. මේ අරමුණේ මම ඉන්න බව දන්නවා. ආන්නේ විදිහට ගියාට පස්සේ ආට තේරෙනවා මේ දේ පවත්තන්න මේ විතක්ක ਵਿਚාර දෙකම අවශ්‍යයි. අරමුණ මෙනෙහි කිරීම අවශ්‍යයි. අරමුණේ හැඩතල බලන එක අවශ්‍යයි. රස බලන එක අවශ්‍යයි. එහෙම නැත්නම් රස විඳින එක අවශ්‍යයි. නමුත් මේ මට්ටමේ යනකොට ඒ යෝගාවචර තේරෙනවා ඒක උපයන්න ඕනේ. එතන එතන උපයන්න ඕනේ. හරියට මූදට දාගත්ත ගමන් පුංචි ඔරුවක් පුදුම විදියට හබල් ගන්න ඕනේ නැත්නම් ඔරුව පෙරලෙනවා ගොඩට තල්ලු කරනවා. ඒ නිසා ඒ වෙලාවේදී දෙන්නෙක් නගිනවා නම් ඒ දෙන්න දිගටම හබල් ගන්න ඕනේ. අන්න ඒ වගේ යෝගාවචර බොහොම ආයාසයෙන් අසීරුවෙන් තමයි අර එකලස තියාගෙන දීවැල කපාගෙන ඇතුළට නමුත් ඇතුළට යනකොට යාට තේරෙනවා දැන් දීවැල උඩට තල්ලු කරන ගතිය අඩුයි. දීවැර දිය රැළ බින්දෙන්නේ නැහැ. ගොඩ බිමට කිට්ටුනේ නම් බින්දෙන්නේ. බින්දෙනකොට තමයි ඔරුවට ගහන්නේ. දැන් බින්දෙන්නේ නැහැ හැබැයි තරන් දෙන ගතිය. ඒකට අච්චරම රැලි හබල් ගන්න ඕනේ එතකොට අර අත් දෙකේ රුදාවට උරපතුල් රුදාවට ටිකක් අඩුවෙන් හබල් ගන්න මට්ටමට එනවා. එතකොට තියෙනවා සාරිපුත්‍ර සාංශම උගන්වනවා මේ තුනේ පොතේ සමාධි જાති තුනක් තියෙනවා. සවිතක්ක සවිචාර සමාධි විතක්ක කරමින් අරමුණ විචාර රස බලමින් යන සමාධියක් වෙනවා. ඒක තමයි අර වතුරට දාගත්ත ගමන් ඔරුවක හැදී. ඊට පස්සේ තියෙනවා අවිතාක්ක ਵਿਚාරමත්ත සමාධි. මිනී කරන්නේ. හැබැයි Taman දන්නවා දැන් ඉන්නේ මෙතන කියලා. එච්චර මහන්සි වෙන්න ඕනේ. මං ඉන්නේ ආස්වාසේ. මං ඉන්නේ ප්‍රසවාසේ. මං ඉන්නේ පිම්බීම හැකිලිමේ. මොකේද කියලා එහෙම නැත්නම් මේ පිරිසත් එක්ක දවස් ගාණක් හිටියොත් එක එකනා නම කියලා කතා කරන්න පුළුවන් මට්ටමට එනවනේ පළවෙනි දවසේ ඉන්නේ නැහැ. නම කිව්වත් මතක හිටින්නේ නැහැ. අපි හිතුවොත් පන්තිපාර ගුරුතුමිය ඉස්සල්ලාම දෙවෙනි පරිච්ඡේදය පටන් ගන්නකොට පන්ති නමාන ගහනවානේ. නමාන ගහනකොට අත උස්සන විදිය තමයි යා දන්නේ මේ සරත්, මේ නිමල්, මේ ලීල, චම්පා, කමල, බානුමති, නායන, සඳලේක ඔක්කොම දැනගන්න. නමුත් ටීචර් හැමදාම පන්තියට අඬ ගහනවා නම් නම අඬ ගහන්න නැතුවම දන්නව අසවලාද ඇවිල්ලා තියෙනවද කියලා. අන්න ඒ වගේ පන්තිය පටන් ගත්ත දවසේම ටීචර්ට අලුත් ළමයි ටිකක් ආවොහම නම් අඬ ගහන්න නැතුව කියන්න බෑ. ළමයා ඇද ඉන්නවද නැද්ද කියලා. නමුත් නිතර නිතර නංගඬ ගහනකොට ළමයාත් එක්ක පුරුදු වෙනකොට නංගඬ ගැහිමකින් තොරව මේ මේ ළමයා ඇවිල්ලා ඉනවා. අපි හිතමු සරත් ඇවිල්ලා නැහැ. ඒකට නිමල් අතිස්සොයි කියලා. ඒ යුනිවර්සිටි එකේ ඒක තමයි අපි කරන්නේ. කවුරු හරි ආවේ නැත්නම් අසනක් ගහනවා උගේ අසනට. ටී සර් කවදාවත් අසන චෙක් කරන්න යන්නේ නැහැ නේ. ඒකමයි නෝට දෙන්නේ තුන් දෙනෙක් අසන් ගන්නවා. එතකොට ඌ එතකොට කොහරි ජොබ් එකක ඉන්නේ. අතන ජීවිතරයි තියෙන්නේ. ඉඳතර යනකොට කොලේ අරගෙන යනවා. ගොඩක් ඉන්නකොට තර්ට්ටත් නම්බු හොඳයි. හැබැයි ඉන්නේ පන්තියෙන් භාගයයි. දෙන්නේකට අසං කරනවා. ඒ සෙල්ලම් කරන්න බෑ පන්ති බාර ටීචර්ත් එක්ක ඉස්කෝලේ. මොකද ටීචර් හැමදාම හම්බ වෙනවා. ඒ වගේ අරමුණ නිතර හම්බ වෙන්න පටන් ගත්තා නම් කියන්නේ නැතුව අරමුණ හඳුනා ගැනීමේ හැකියාවක් එනවා. ඒකට කියනවා අවිතක්ක ਵਿਚාරමත්ත සමාධි. ඊට පස්සේ එයා දන්නවා මේ ළමයි ටික හොඳයි. නංගට ගැහුවත් නැතත් ඒ ළමයි අඳුන ගැනීමක් අවශ්‍ය කරන්නේත් නැහැ. ගැලීම පාඩම් පන්තිය පටන් ගන්න පුළුවන්. අවිතක්ක අවිචාර සමාධි කියලා එකක් වෙනවා. gediya pitima ධක්මං කරනවා. වම දකුණත් නැහැ. ඔසෝන යවන තබනත් නැහැ. හැබැයි Taman දන්නව හොඳටම ඉඳගෙන නෙවෙයි. මම දැන් හිටගෙන ඇවිදිනවා. ඉඳගෙන ඉන්නකොටත් මොන අරමුණේ හිත තියනවද දන්නේ නැහැ. හොඳට පట్టල ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒක හරියට උපමාවකට කියනවා නම් මුහුද අයිනට ගිය මිනිස්සයා රැලි බලන එකනේ දැන් අපි අපේ ගොඩේ බයියෝනේ බණ්ඩ නගරයට පැමිණි අපි මුහුද ගාවට ගියොත් අපිට ඕගාන පොකුණ බලන්න ගියාම විශාල දේවල්නේ රැල්ලේ තියෙන්නේ. උන් නිතර නිතර මුහුදට ළඟට ගිහිල්ලා රැල්ල බලන්න නැතුව සිතිජේ බලන වෙලාවක් හිතානේ ඉන්නේ. සැල්ල විසිත බලන්නේ විසිතජේ බලන ඉන්නවා. ඒක උඩට තේරෙන පටන් ගන්නවා මේ නොගැඹුරු මූලේ තමයි ඔක්කොම කැළඹිලි තියෙන්නේ. ගැඹුරු මුහුද උදේ බැලුවත් එකයි හැන්දෑ බැලුවත් එකයි කියලා තමයි තේරෙනවා. ඉඳගත්තට පස්සේ මේ කයට හිත ගත්තට පස්සේ මෙනෙහි කරන්න දෙයක් ඇත්තේ නැහැ. හිතත් එක බොහොම සුහදායි. කයත් හොඳට පිහිරි. ඉරියව්වත් පහසු ඉඳගත්ත ගමම මේක අඳුර ගන්න පුළුවන් මට්ටමක් එනවා. එතකොට විතක්ක කරන්න ඕනෙත් නැහැ, ਵਿਚාර කරන්න ඕනෙත් නැහැ. පුරුදු වෙලාට එල වාඩි වෙනකොට ඒ අර අර සිද්ධි වීම හරහාම සමාධියක් එන්න ගන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් ගාලට කිරි දෝන මනුස්සය එනකොට දෙන්නු කිරි කිරි එරෙනවා ඒ වෙලාවට. ඒ වෙලාව වෙනකොට චූ කරලා රීමේ කරලා කිරි උරනවා. කිරි කිරි එරෙනවා කියලා කියන්නේ. හැම වෙලාවෙම මේ වෙලාවට යන්න ඕනේ. ඒ වෙලාවට මිනිහා ගිහිල්ලා බාල්දි සද්ද ඇහෙනකොට උණු අතට බුරුල්ලේ ගාලා තෙල් ටිකක් ගානකොට කිරි එනවා. ඒකට සිද්ධ වෙන්නේ ඒ ගොපල්ල නැතුව වෙන ගොපල්ලෙක් ගියොත් අච්චර කිරි කන්න බෑ. ඒ වෙලාව නැතුව වෙන වෙලාවට ගියොත් එච්චර කිරි ගන්න බෑ. ඒ නිසා මේ ගොපල්ලා ඒ වෙලාවට එනකොට දෙන්නට කිරි ඔරන එරන ගතිය වගේ නිතර භාවනා කරන එක්කනට ඒ භාවනා ආසනයට යනකොට කල්ලාතුම කියත හැකි ඔය මෙනේ කර කර ඉන්න ඕනේ අරමුණේ හිත හිටිනවා. අන්න ඒ වගේ අවිතක්ක අවිචාර වශයෙන් සමාධියට යනකොට ඒක උපයන්න හරි අමාරුයි. කඩන්න හරිම ලේසියි. ඒක දිගට දිගට කරගෙන යනකොට ඒ කෙනාට හම්බ වෙනා වෙලාවක් භාවනා කිරීමම සැපක් කියලා. අනික් වෙලාවට භාවනා කියන්නේ දනුකන්දේ ගහිල්ලක් වගේ. දැන් මේ බලාන ඉන්නේ දැන් 10 වෙන්ද වෙනකම්. 20 එනකම් ඉන්නේ රැයට කන්නේ කොයි වෙලාවටද හම්බෙන්නේ කියලා. ඒ වගේම පත්‍ර ටික බලන්න. පහුගිය ටිකේ පත්‍ර එකතු වෙලා ඇති දැන් ගෙවල් වල ගෙදර ගිය ගමන් වාඩි වෙලා ටී එකක් හදාන හාන්තිපුටි වාඩිලා අර කුණු හරප ටික නැති වෙච්චාම ඌරට කක්ක නැති වුණා වගේ. ඒක ගන්නකම් අමාරුයි. ඒක නිසා මේ ප්‍රවෘත්ති සම්දර්ශන ටිකක් බලලා නිවුස් රිවිව් එකක් හරි බලලා මේ නැති කාලේ ඇමරිකාවේ මොකද උනේ දන්නේ නැහැ. ওই ටික ගන්නකම් අම්බෝ තියෙනවා. භාවනා කරලා අවිතක් අවිචාර සමාධියට ගියාට පස්සේ තේිනවා මේ නිරාමිෂ ලබන ප්‍රීතිය මොනම්ම දෙයකින්වත් ගන්න බෑ. ඒකේ තියෙන සුවිශේෂත්වය නැත්නම් ඒකේ තියෙන කැපිපේන ගතිය තමයි gedare ඉඳදී අපිට මිහිරියාව ලැබෙන්නේ වැඩියෙන් රූප බලලා වැඩියෙන් සද්ද අහලා, වැඩියෙන් ගඳ බලලා, වැඩියෙන් රස බලලා, වැඩියෙන් පහස ලබලා. අවිතක් අවිචාර සමාජයේම රූප නොබැලීම තමයි සැපයක් වෙන්නේ. සද්ද හෙන්නේ නැත්නම් සැපයි. ගඳක් රසක් පහසක් නැත්නම් සැපයි. කය හෙල්ලෙන්නේ නැත්නම් සැපයි. එතකොට අර ඉඳුරන්ගෙන් ප්‍රතිබද්ධ නොවිච්ච රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් විනිර්මුත්ත ඉන්ද්‍රිය විනිර්මුත්ත අර එකලාශයක් හම්බ වෙනවා. සමතුලිතතාවයක් හම්බ වෙනවා විඥාන ත්‍රිතියක් හම්බ වෙනවා ඒක කවදාකවත් තිබුණට තමන්ගේ ප්‍රභාවයක් බව දක්ෂකමක් බව පෘථජ්ජනය දන්නේම නැහැ කවදාවත් දන්නේ නැහැ බුදු කෙනෙක් විතරයි දන්නේ ඒ නිසා බුදුරජාණන්සේ নানা උපක්‍රම දාලා කියනවා අම්මා ඉන්නවා තමයි තාත්තා ඉන්නවා තමයි කෑම රසයි තමයි පුළුවන් නම් චේතනාවක් මුකුත් නැතුව කය තැම්පත් කරලා මේක දිහා බලලා ඒකෙන් අවිතක්ක ਵਿਚාර සමාධිය උපේන තණ්ඩ ගියාට පස්සේ තේරෙනවා අපි manuss ලෝකයට ඇවිල්ලා මේකවත් විඳලා නැතුව මැරිලා ගියොත් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අපි ආයෙසරයක් අර තීසම් මට්ටමේ තමයි ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලේ. බුද්ධෝත්පාද කාලේ නැත්නම් අපිට මේ කියලා දෙන්න කවුරක්වත් නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් මේක අහලා මේක දැනගෙන මේකට ගිහිල්ලා මගට ඇවිල්ලා ඉවර කරගන්න බැරි වුණා නම් හරියට පිපාසයට වතුර නැති වුණා වගේ මහා පුදුමාකාර අවශ්‍යතාවයක් තියෙනවා. මේකට රිදෙන්න ඕන නිසා මම මේ කියන්නේ. සමහර නෑම්බියන්ට සමහර ඉලන්දාරින්ට මේක තේරිලා තියෙනවා. අම්බල තාත්තලා දෙන්නෙම නෑනේ යන්න. හ්ම්. බුද්ධ ආගම තියෙනවා තමයි චෝක බඩ බැඳගෙනම කරන්න ඕනේ. ගෙදර ඉඳලා කරපංකෝ. කියලා අරුන්ට කොක්කමනේ දාන්නේ. මෙහෙන්න පැවිදි වෙන්න 10ක් ආවයි කියන්නේ 8 දිනකොටම කොක්ක දාලා තින්නේ අම්මා. අම්මා කියනවා භාවනා කරුවට කමන්නේ ඔහොම කිව්ලා සිවුරු දාගෙන භාවනා කරන්න ඕනේ. ඔහොම කිව්ලා ආරණ්‍යගත වෙන්න ඕනේ කියලා අර කප්කලෙන් අදිනවා. අනේ මුන්දලටත් අම්මලා කියනවනේ. ඒ ධර්මෙටම අර නිර්ාමිෂ ප්‍රීතිය දන්නේ නැති එකන අර පුරුදු කක්කාවෙම තමයි හැපදන්නේ. ඉතින් අර දරුවන්ට කරන දේවල් දිහා බලනකොට විශේෂයෙන් මේක තියෙන්නේ කෙල්ලන්ට. උන් ඇත්තටම කොල්ලන්න වගේ එළියට බහලා කරගන්න විදියක් නැහැ නේ. ඉතින් අම්මලා තාත්තලා පොල්ලක් දැම්මොත් එimhe කරන්න බෑ නෑ. මේ අම්මලා තාත්තලා සකල ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජ්‍යයේ හොඳ පුරවැසියෝ. බෞද්ධ කට්ටිය. කොක්කම තමයි දාන්නේ. බුදුජානනාංශයේ බුදුජානනාංශනේ අපේ බුරුම පඬිස්සාංශේ කියනවා මේ නිර්ාමස සුඛේ දන්න මිනිහෙකුට විතරයි මේ ලෝක විශ්ය පිළිබඳ විනිශ්චය කරන්න පුළුවන්. කාමයේ පිළිබඳව කාමයෙන් පටන් ගන්න කාමයෙන්ම ගෙවිලා කාමේ මැරලා යන මේ කාම පෙරේතයන්ද ලෝකෙ පිළිබඳ මොනම විනිශ්චයක්වත් ගන්න බෑ ගන්න හැම විනිශ්චයක්ම තණ්හා මාන දිටි විනිශ්චය කරන්න පුළුවන් වෙන එකෙන් ගොඩ වෙලා මේ අපි කියන නිරාමස ප්‍රීතිය ලැබුවට පස්සේ පේනවා නෙවෙයි සද්ධර්මයක් තියෙන ලෝකේ මේ මිනිස්සු කුලල් කාගෙන ජීවත් වෙනකොට මේ මිනිසුන්ට දේදියා බලලා දිගපල්ල බල්ල විනිශ්චය කරන්න බෑ ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා කොහොම හිටීද කියලා විනිශ්චයකාරවරු ඔක්කොම ප්‍රථම ධානය ලැබුවොත් එහෙම කොහොම විනිශ්චය හිටීද කියලා. අභාග්‍යයකට වගේ එක එක්කත් භාවනා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට භාවනා කරන්න වෙලාවක් නැහැ නඩු. ඒකෙම යෙදිලා ගත කරන. ඒ නිසා ලෝකෙ දිහා බලන්නේ උඩට ගිහිල්ලා බලන්න මේ මිනිස්සු මේ කුලල් කා ගන්න හැටි මේ කාමේ වැඩ කරන හැටි තණ්හා මාන දිට්ටි වැඩකරනද Taman ඊගා විඥානත්ථිතියට ගිහිල්ලා ලෝකෙ දිහා බැලුවොත් ඒ මනසට විනිශ්චය කරන්න පුළුවන්. ඒ ගැන කියනවා මෙන්න මෙහෙම කතාවක් ඒක මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු කියනවලු මේ බුදුහාමුදුරුවෝ කියන චාතුම් මහරජගේ කියලා එකක් ඒක තියෙනවනේ තිබ්බේ ඉන්න එපායි. දැන් මේ අපි සිරිවිරිස් පේනවා, සිරිමයියා පේනවා, අර අම්මන්ඩි මේ අම්මන්ඩි පේන සාතුම් මහරජිකයක් තියෙනවා නම් ඉතින් පේන්නේ. පැය බුදුහාමර බොරුනේ කියන්නේ. මේ ගුඩ ධර්මනේ, গুপ্ত ධර්මනේ කිය. ඉතින් බුදුරජාණන්සේ කියනවා ඒ කතාව ඇත්ත තොපි ඉන්නේ මේ පොළොව දිහා බලන මේ ඉඩම් බූදල් වලට වෙන නිසා උඩ තියෙන දේවල් තොපට පේන්නේ නැහැ. උඩ ඉඳලා බලන චාතුම් මහරජික දේවතාවුන් නම් චාතුම් මහරජිකා දේවතාවුත් පේනවා මිනිස්සුත් පේනවා. මොකද මේගොල්ලන්ගේ හිත මේ කාමයටවත් මේ අපි කියන ගන්ධ රත් පහතර බැඳිලා නැහැ ඒ නිසා තාව චාතුම් මහරජිකේ දේවතාවන්ට මිනිස්යන් තා චාතුම් මහරජික දේවතාව පේනවලු. හැබැයි උන් කියනවලු චාතුම් මහරජික ඔය තාවදීන්ස කියලා තිබ්බට එහෙම එකක් අපිට පේන්නේ නැහැ නේ. මිනිස්සු ලෝකේ නම් පේනවයි කියලා. ඒගොල්ලෝ පිළිගන්නේ නැතුළු ඊට උණි එකක් තියෙනවා. හැබැයි තාවදීන්ස ඉන්න කට්ටිය කියනවලු අපිට තාවදීන්සෙත් පේනවා චාතුම් මහරජිකෙත් පේනවා. මනුස්ස ලෝකෙත් පේනවා ඊට උඩ එකක් පේන්නේ නැහැ කියලා. එන්න එන්න උඩට යන්න යන්න ඔක්කොම පේනවා. මෙහි ඉඳලා උඩ බැලුවට පස්සේ පේන්නේ නැහැ. පේනේ නෝපේනේ. ඉතින් කියනවා තියෙනවනම් පෙන්වන්න කියලා. කවදා හරි කවුරු හරි පළවෙනි විඥානත් හිතේ ඉඳලා මේ නානත්ත කාය ඒකත් සංඥා ගිය දවසේ තේරෙයි මේ මිනිස්සු රණ්ඩු කරන තාක් රණ්ඩු කරන්නේ කාමේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ අර නිර්ාමිෂ සැපයක් දන්නේ නැති කෙනා නිර්ාමිෂ සැපේ නිතරංග ජය. ඒකේ කිසිම තරගයක් නැහැ. කවුද ඉස්සර වෙලා ගියේ කවුද පස්සේ ගියේ නැහැ. ඒක දන්නේ නැති අය මේකේ රණ්ඩු කරනවා. ඒ නිසා විනිශ්චය කරන්න ලෝකේ ওই කියන නානත්තකාය ඒකත් සංඥා පැත්තට යනවා. ඊට උත්තේ ගියාට පස්සේ ඒකේනා නානත්තකාය ඒකත් සංඥා කියලා කියන්නේ බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන එකයි ඔය පොත්වල සඳහන් කරලා තියෙන්නේ. ඒකේ උත්කෘෂ්ඨම මධ්‍යම ඕමක කියන තුන් පැත්තට දේවතාතල බ්‍රහ්මතල තුනක් තියෙනවා. ඒකට ගිය එකනට වැඩිය උඩ ගිය එකනට තමයි ඒකත්ව සංඥා ඒකත්ව කාය නානත්ව සංඥා වෙන්න පටන් ගන්නවා. එතකොට ආබස්සර දෙවියෝ බවට පත් වෙනවා. ඒ කියන්නේ මහා බ්‍රහ්මයටත් උඩින් තමයි ආබස්සර තලයේ තියෙන්නේ. අපිට හිතන විදිහට නම් මේක මේ ත්‍රිමාන රූපයක භෞතිකව අවකාශය තුලින් පෙන්නුවාට මේ සූත්‍රය කියනකොට පේනවා කාලයේ වශයෙන් බලනකොට හැම කෙනෙකුගේම හිතේ මේකට හැකියාව තියෙනවා. හැම කෙනෙකුට ඕන වෙලාවක මේකට යන්න පුළුවන් භාවනා කරනවා. ඒ ඒ අනුව තමයි මරණයට පස්සේ වෙයි කියලා උපදින්න කියලා තමයි පොතේ සඳහන් කරලා තියෙන සම්ප්‍රදාන කූලව. නමුත් මේ ජීවිතයේදී පළවෙනි ධ්‍යානෙ උපයා ගත්තා නම් එයා දෙවෙනි ධ්‍යානෙට ගියා නම් එයා විතක්ක ਵਿਚාර අතහැරලා ඒ ලැබෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධානයට ගියා නම් ඒක මේ විඥානට්ඨිය වල පෙන්වන්නේ ඒකත්ත කායා නානත්ත් සංඥා. ඒ කියන්නේ පොඩි ඉඟියක් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ලොකු සංජය මතක් කරනවා විශේෂයෙන්ම ඔය සත්‍ය විසුද්ධා විදර්ශනා ඥාන පොතේ උන්වහන්සේ දෙවෙනි ධ්‍යානෙට හිත ගෙනියලා ඉංගිතින්ලා කරන වගේ කතාවක් තමයි උන්වහන්සේගේ ඉදිරිපත් කිරීම. එතෙන් කියන මේ ද්විතීය ධ්‍යානෙට ගියාට පස්සේ අරමුණ මෙනෙහි කරන්න ඕනේ නැහැ. අරමුණේ රසය ඉබේම වැටෙනවා. ඒ නිසා මෙනෙහි කිරීමකින් තොරව ඉබේ වැටෙන රසයේ ප්‍රීතියෙන් ඒක ලොකු ප්‍රීතියක් වෙනවා නිකම්ම නිකන් අපි පයින් ඇවිදගෙන යනකොට කවුරු හරි බස් එකේ වාහනයකින් ඇවිල්ලා අපි වාහනේ අරන් යනවා. අපිට කරන්න ඕන වැඩේ වෙනවා. ආන්න එතකොට මේ ප්‍රීතිය, දැයින ප්‍රීතිය, දෙවෙනි ධ්‍යානයේ ලැබෙන ප්‍රීතිය ධ්‍යානෙට ගිය ගම හොඳට පුරුත්තුලව ප්‍රසිද්ධව හොඳට පේනවා. නමුත් මේ ධානයේ පිරිහීගෙන යනකොට මේ ධාන ධාන ශක්තිය පිරිනකොට අර නැති වෙච්ච විතක්ක ਵਿਚාර ආය හොල්මන් කරන්න පටන් ගන්නවා. එතකොට ආය Tamanට මෙනෙහි කරන්නේ නැතුව ධානය පවත්වා ගන්න බැරි වෙනවා. ඒ වගේ අර ධානයේට සමවදින වෙලාවත් ධානයත් එක්ක ටික වේලාවක් ඉන්නකොට සාමාන්‍ය විනාඩි 35 40 පයින්කම් ඒකේ නිතරගෙම වගේ ධ්‍යාන චිත්තේ පවතිනවා. ඉන් එහාට ගියාම හුඟක් වෙලාවට සද්ද ඇහෙන්න පටන් ගන්නවා. කය දැනෙන්න පටන් ගන්නවා. ආයසරයක් අර අරමුණු එන්න වගේ පටන් ගන්න බෑ එන්නකොටම මතක් කරනකොටම යනවා. හැබැයි මතක් කිරීම අවශ්‍යයි. ආයෙත් මෙනෙහි කිරීම අවශ්‍යයි. ඒ දෙවෙනි ධ්‍යානයේ නිකන් දුර්වල අවස්ථාවක් වගේ හිටිනවා. එතකොට නානත්ත කායෙ එන්න පටන් ගන්නවා. මේ හිතට ආයතර නානා අරමුණු එන්න පටන් ගන්න බෑ මෙනෙහි කළ පමණින් යනවා. ඔය යෝගාවචර සමාහට ලියන්නේ මං ආනපන ගෙවුනට පස්සේ. මට ආයෙත් හිතවිල්ලක් ආවා හිතවිල්ලක් කියලා මෙනෙහි කරනකොටම නැති වෙනවා සද්දයක් ආවා සද්දයක් කියලා දැනගන්නකොටම නැති වෙනවා හැබැයි ඒක මෙනෙහි නොකර යන්නේ ආන්නේ විදියට අර එකලස් වෙලා ඉබ්බගේ ඇතුළ කට්ට ඇතුළට ගියා වගේ ඉඳලා ආය අඬුපුප්පන වෙලාවක් වගේ එනවා සද්ද ඈතින් ඇහෙනවා කයත් ලාවට දැනෙනවා සමහරට ආනපානයක් දැනෙනවා සමහරලාට වේදනක් දැනෙනවා හැබැයි ඒක දැනගත්තකම නැති වෙනවා ඒ මට්ටමේ හිටියට පස්සේ ඒකේ නඩ තියෙනවා මේක මේ පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යාන ලැබිච්ච අර ඒක ඒකත් කායගතිය තියෙනවා සමත බැඳීමක් තියෙනවා. හැබැයි තාම අරමුණු වල බැටදීම ධ්‍යාන ශක්තිය අඩු වෙනකොට එන්න පටන් අර ගන්නවා. අන්න ඒ වගේ කතාවක් තමයි කියවෙන්නේ මේ ආභස්සර දිවි ලෝකේ තියෙන කතාවේ ඒකත් කායා නානත් සංඥා. ආයසරයක් අර භාවනා ඔක්කොම හොඳට තැම්පත් වෙච්චාම කවදාකවත් ඇහෙන්නේ පුංචි ඔර්ලෝසුවේ ශබ්ද පවා කරතර වෙන්න පටන් ගන්නවා. කවදාකවත් නැච්ච මේ ඇඟිලි තුඩු වගේ කුයි කුයි ගාලා නටන්න පටන් ගන්නවා. නාසයේ දෙපැත්තේ දෙපර බැඳා වගේ නලියන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අතන මෙතන ඉදිකටු දුවනවා වගේ පුංචි උණුසුම් බබළු සීතල බබළු එන්න වගේ හෘද වස්තුව ගැහෙන්න වගේ මේ නාසය ආග දෙඹරයක් බැඳා වගේ කටවටේට ඉන්ජෙක්ෂන් එකක් ගහලා දත් කලවන්න තඩිසි වෙලා වගේ මේ පුංචි නොදැනිච්ච දේවල් විශාල කරලා පෙන්නනවා. ඇම්ප්ලිෆයි කරලා පෙන්නන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තට මේක ඉච්චර කරදරයක් නන් නෙවෙයි. හැබැයි කිඹුල කාපු තැන කිඹුල කාලා ඉවසොපේ ගාට කොහිල කටුව එනවා ඉවසන්න බැරුව වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒකට කමඨාන සුද්ධ කරලා කියලා දෙන්න ඕනේ. මේක මේ ඉඳුරන් ප්‍රනීත වීම නිසා වෙනදත් කයේ තිබුණ දේවල් දැන් හොඳට පේන්න පටන් ගන්න නිසා ඔක කරදර කරගන්න එපා. ඔක සතියේට ගොදුරක් කරගන්න. සතිය දියුණු වෙච්ච බවට ගොදුරක් කරගන්න ඒකත් අරගෙන යන්නේ ඒක නිසා අටුවාචාරින් වහන්සලා ලියනවා ඉව එකක්වත් දරන්න බැරි දේවල් වෙන්නේ නැහැ. හැබැයි අමෝරයි. ඇයි එහෙම වෙන්නේ කියලා හිතෙනවා. ආන්නේ වෙලාවේදී යෝගාවචරය ඒකෙන් නඩු කියන්නේ නැතුව කතන්දර ගොතන්නේ නැතුව ඇයි කියන ප්‍රශ්න හදන්නේ නැතුව ශ්‍රද්ධාවෙන් මේක ඉදිරියට ගියොත් මේ සතිය තියුණු වීම නිසා එහෙම නැත්නම් කියනවා නම් ප්‍රනීත වීම නිසා වෙන එකක් ඒක නිසා මේක ලාභයට ගත්තොත් එයාට ඉදිරියට යන්න පුළුවන් වෙනවා ඊට පස්සේ ඒකත්ත කායා ඒකත්ත සංඥා කියන විදිහට කරදර නැතුව නෙවෙයි හැබැයි කරදර ගණන් ගන්නෑ ඒක හරියට කොස් කපන්න ඉස්සලා අතේ පොල් කොහොල්ලා ටිකක් පොල් තෙල් ටිකක් ගා ගන්නවා වගේ දන්නව කොස් ගෑවෙනවයි කියලා කිරි ගෑවෙනවයි කියලා කොල්ල ගෑනක අතේ පොල් දෙටියක් ගන්නවා පටන් ගන්නවා. එහෙම නැත්නම් නෙළුම් පතට වැඩිච්ච වතුර කඳුල වගේ වතුර තියෙනවා. හැබැයි තරවිලා නැහැ. නෙළුම් පත ඇලවෙච්ච ගමන් ඇලපතේ නෙළුම් වතුර කඳුල වගේ හැලෙනවා. එක එක නැවිලා নানা ප්‍රදේවල් කනට දානවා. නෑ හිනව නෙවෙයි. ගාලල්ල. අමාරසය වගේ මට ඇහුන්න කියලා නිකන්. මොනවට හොඳට කතා කරනවා මට ඇහුන්නේ. ආයෙත් ඇවිල්ලා ඒක මට ඇහුන්නේ. එච්චරමයි මේ ලෝකෙන් ගැලවෙන්න තියෙන උත්තරේ. මුයේ මිනිසුන්ගේ වැඩේම මේ නගර සභාවට වගේ කුණු ගේන. ගෙවල් වල තියෙන කුණු සේරම අද ගෙනියන්නේ කර්මස්ථානාචාර්යවරුන්ගේ කනට. ඒ නිසා ලංකාවේ කර්මස්ථානාචාර්යවරු සෑහෙන ගාණක් මැරලා තියෙන්නේ heart attack වලින්. ඒ මිනිසුන්ට වෙන කියන්න කවුරුත් නැහැ. රෑත් ගිහිල්ලා කියනවා. අනේ සාංශ මේ කමටහන ගන්නන්න නෙවෙයි කතා කරන්නේ මේ අරකයි මේකයි කතා කරන්නේ මේ අල්ලපු ගෙදර මිනිස්සු ඊරාය පතෝල කාලා බඩ ගිහිල්ලානේ. එතකොට මම මොකද කරන්න ඕන? ඒක නිසා නිකන් බලන්නේ කොහොඳද? කන රත් වෙන්න දෙකක් ගහලා කියන්න ඕනේ මේ අනුන්ගේ හීනි කිරන්න බෑ. උඹී එක කරපන්. මේ කමටහන් සුද්ධ කරන්න එන කතාව අමාරිසයගේ විනෝද සමය වගේ. ඔක්කොමලා මේ අහවල් ගෙදර එක්කන අරයා ගෙව්වා හෙට වෙන්න තියෙනවා අනිද්දා වෙන්න තියෙනවා කියනවා මිසක් මේ ඇස්පනාවිට මොකද්ද වෙන්නේ කියලා ඇහුවොත් එහෙම ආ මං එහෙම දැන් පටන් ගන්නත් නැහැ දැන් භාවනා වලට පිටවෙලා ඉවරයි අපිට ඊගාවේ කී හරි පටන් ගමු කියලා ගෙදර යනවා. ඒක දිහා බලනකොට අඳ ගොළු බීරි අඳ ගොළු බීරි කතාවක් තියෙන්නේ ඒ Tamange මේ එන දෙයක් එයි අපිට සද්ද ඇහුණට මට නෙවෙයි නම් ආමන්ත්‍රණය කරන්නේ මොකටද මං කරදර වෙන්නේ? කරදර හිතට වේදන ආවට ඒක දරන්න පුළුවන් නම් ඇයි පැන්ඩෝල් බොන්නේ? අවශ්‍යතාව වෙන්නේ මට හිතවිලි ආවට මම හිතන දේවල් නෙවෙයි නම් මේ නන්නත්තරේන අයාලේ හිතවිලි නම් ඇයි මේවට පෙට්‍රල් පුච්චන්නේ? ඒවට කියනවා thought without a thinker කියලා. යෝ හේනවා. ඉතින් මේ ඔක්කොම අහනවා ඇයි මේ මෙහිණයක් ආවේ බබාට අපලද? මහත්යට අපලද? ඇයි මට එහෙම හිතුනේ? ඇයි මම අර හීනේ දැක්කේ? ඉතින් දීපල්ලක උත්තර. තියෙන හරියක් ඒකයි තියෙන නිසා ඒ මෙල්බන් වල ඉන්න වෙලාවේ ඒ මම කාමරේ. ඒ ලොකු හමුදු දෙවි මිනිසු ටික කතාවට යන්නේ නැහැ. නාවුතු නිසා නැහැ. මිනිස්සෙක් ඇවිල්ලා ගෑණිට බයිනෝ. බැන බැන මේ ශාන්සිට නැවත නැවත කියනවා කියන්න ශාන්සි අම්මන්ඩි ඔබ වහන්සේගේ දායිකාවන්නේ මට කරන වැඩ මෙහෙමයි මෙහෙම කරන්නකෝ මෙහෙම කරන්නකෝ මෙහෙම කරන්න මම කාමරේ හිටියා හිටියා හිටියා හිටියා මටත් ඇත්තට තේ ටිකක් බොන්න ඕනකම තිබුණා මං ආවේ නැහැ එළියට. ඇයි මෙතන මේ එන කුණුරේ දිහොතනවනේ ප්‍රතිදන්නේ. ගියාට පස්සේ මං එළියට ආව ගමන් ආවා ශාන්සි ගේ ටිකක් බොනවා කියලා මං කෝ. ඊට පස්සේ මං ආවා ස්වාමීන් වහන්සේ මේ මේක හැමදාම වෙනවද කියලා ඇහුවා. නෑ නෑ මම ඌට වැඩි අහුම්කම් දෙන්න යන්නේ. ඔය කලාතුරකින් දවසකට මම මනස හොඳටම දන්න කෙනෙක්. ඊට පස්සේ මං කිව්වා ස්වාමීන් ඔබ වහන්සේ දන්නවද? මේ නිසා ඔබ වහන්සේගේ පෙට්‍රල් පිච්චෙනවයි කියලා. ඔබ වහන්සේගේ ලේ පිච්චෙනවයි කියලා. නෑ මං දන්නවයි කිව්වා. මං කිව්වා මට සැකයි. ඔබ වහන්සේ මට වැඩි වැඩිමල්. මට මේවා කියන්න අයිතිවාසිකම නැමත ඔබ වහන්සේ අපේම සහෝදරයෙක්. ඔබ වහන්සේ මෙව අහනකොට ඔබ වහන්සේගේ ලේ පිච්චෙනවා. මං දන්නවා. මම කොහොමද දන්නේ? මට අයිතියක් නෑ. ඇතර මට සේනාසන දෙන නීමාතිකත්ව දෙනහම ඊට පස්සේ කිව්වා ඇමරිකාවේ කරලා තියෙනවා කියලා රිසර්ච් එකක්. මේ කවුන්සලින් කරන මිනිසුළු වැඩියම සියදී නැසා ගන්න ලෝකේ. මේ අනුන්ට මානසික උපදේශන දෙන මිනිස්සුන්ගේ ඒ ජොබ් එකලු වැඩියෙන්ම සීදී නැසා ගන්න ජොබ්. මේ මිනිස්සුගේ කන්දර ඇහෙනකොට ඇහෙනකොට ඇහෙනකොට ඊ මනුස්සයාට වහ කණ්ඩ හිතෙනවා. ඊයනෝ බලනකොට කැලේ ජීවිතය ගැන নিকමට හිතන එක ගහක් කතා කරනවද කියලා? ඔය එක රිලෙවෙක් කතා කරනවද කියලා? තවත් ස්වර්ගයක් මොකටේ? ඒකටත් ගිහලා භාවනාත් කරලා හිතට කරදර ආවට ගණන් ගන්න එපා. සද්දයක් ගණන් ගන්න එපා. හිතවිලි එනවා වේදනාව ගණන් ගන්න නැතුව හිටපුවාම එදාට එනවා සුඛයක් ඒකට කියනවා ආස්වාසය ආස්වාදයක් වෙන තැන එනවා. මේ හුස්ම ටිකේ තමයි සියලුම සැපේ තියෙන්නේ. ඒකට කියනවා සුඛ ඒකග්ගතා සහිත තෘතිය ධානය කියලා. මනුස්ස ලෝකේ තියෙන ඉහළම සැපේ තමයි කරදර නැත්තේ නෑ. එකක්වත් ඇඟේ වදින්නේ නෑ. හරියට බුලට් ප්‍රූෆ් කාමරයක ඉන්නා වගේ මේ යුද්ධය යනවා හැම කෙනාම අඬනවා, චරිචුරු ගන්නවා, එයාගේ කතාව කියනකම් මෙයා බලන් ඉන්නවා, මෙයාගේ කතාව කියන්නේ ඉවරයක් නෑ. හැබැයි ගාලල්ලා. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ ඇස්සත්තේ නමුත් නොදැක්කා වගේ ඉන්නවා. උදුවට ඥානේ පහළ වුණාට මොකද මෝඩෙක් වගේ නෝ ඇත්තද ම්ම් ගාලා නිකන් ගාල් අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගල්දුවේ හිටියේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගාට සේනාසන 100 ගාණක් තිබුණා ඒ දවස්. ඉතින් හැම තැනම නඩු අරගෙන යනවා ඒ ස්වාමීන් වහන්සේ ගාට. ඉතින් ගිහිල්ලා බුලත් අතකුත් අරන් ගිහිල්ලා අටපිරිකරු පූජා කරලා වැඳලා ඉන්සයිසෝ ඒ සංස අවුන්නේ අහන්න බලන ඉරිස කියන අවසරයි ස්වාමීන් වහන්සේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි ඉතින් කියෝ ඉගෙන උත්තරම මේ දායක සභාවේ දෙකොල්ලක් ගහ ගන්නවා මම තමයි හාමුදුරුව මාවත් එලවන්න හදනවා මේ මේ මේ මේ මේ මේ ඒ දෙයක් නෑ නම දෙයක් නෑ ගිල ගිලම්පැති ටික බිල්ලා යන්න. ඊගාව එක්ක නැිනු. අර මනසගේ නඩුවත් ඉවරයි, කල්ැමීමකුත් නැහැ, උත්තර දීලා ඉවරයි. අර මනස අර පොඩි බැඳගෙන ඉතින් ගියාට පස්සේ කියනවා, "ඌක දෙයක් නැහැ නම." ඊගාව කට්ටිය ඉන්නකෝ. එයත් පටන් ගන්නවා. මේ මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි. ඌ දෙයක් නැහැ. දීගම්බද ගත්තයි. හා, ගිල ගිල බස ඊගාව කට්ටිය. කියමනන්ද සංසේක දවසක් පූල්වැල්ලේ කචල් එකට දිග ලියුමක් ලියලා. අපි හිටපු කියමනන්ද සංසේක ඒ වනිසාරද හොඳම හුරතලෙක් හේමනන්ද සාංශේ. දිගට තියලා ලියලා ගෙතන පුහුල්ලල්ලේ මේ ප්‍රශ්නක් තියෙනවලු සාංශ මගේ මතේ මෙහෙමයි. කියලා දිගට ලියවත පණ්ඩිත සාංශ කියනවලු නම. පුහුල්ලල්ලේ කට්ටිය කිඳිරි ගන්න උන්ට ලෙඩක් තියෙන නිසා ඔය නම කිඳිරි ගන්නයි කියලා හවලු. ඉවරයි. නඩුත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඔයගොල්ලන්ගේ වැඩේ කේන්දිරි නැත්තම් ටෙලිෆෝන් කරලා අහනවා කේන්දිරි ගන්නවද කියලා. කඩප්පුලි හිතක් තියෙන. අහ කියන රෙදි ඔක්කොම අහ කියන කුණු කන්දල් තෙත පාම් පෙත්තක් වගේ එළිය තිබ්බම පුස් කරනවා. ඕක ටෝස් කරලා තියන. පුස් කන්නේ හිතනවාද මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තියෙනවා කිය. තියෙනවා තකතිරු මිනිස්සයා නම් හිතයි. ප්‍රඥාවන්ත දනෝ එකක්වත් ගණන් ගන්න එපා මේ ලෝකෙට එන්නේ ඉස්සලා ඔය එක්කෙනෙක්වත් මම දැකලා නැහැ. මේ ආවට පස්සේ දැක්ක හොල්මන්නේ මෙවට මොකද්ද තියෙන උපනාව උත්තර බඳින්න. අවශ්‍යතාවය නැහැ. අපි අපව යන්නේ දැන් නැති තැනකට. ඉතින් මේවා කියනකොට කියනවා කැක්කුමක් නැහැ, පපුවක් නැහැ, බීරියලියට වේනා ගහනවායි කියලා බයිනවා. එහෙම නැතුව පුළුවන් ද මේ ගමරාල දිවි ලෝකේ ගියා වගේ අර තනියම යන්නේ නැතුව කට්ටියත් එක්ක ගියාම වෙන දේ දන්නවනේ. කට්ටියනවා විතිවසෙන් එල්ලෙන්න. අනේ ගම මහත්තයෝ නිකම්ම දිවි ලෝකේ යන්න පුළුවන් නම් මාවත් අන්න ගන්න යන්න ඕකේ. ඉතින් මගට යනකොට අහනවා කොහොමද ගම මහත්තයෝ කුරුණිය කොච්චර ලොකුද කියලා අහන රත්තරම්මයි නේ. ආ කුරුළුවේ සයිස් එක කියන්න හදනකොට තේරමත් එක්ක බිම. තනියම ගියේ මිනිහා. අමාරු. අමාරුයි. මොකද හේතුව අපිට තියෙන්නේ කියා බෑම විතරයි. අපිට අවශ්‍යතාවයක් නැහැ මේ කරදර වලින් අයින් වෙන්න. කරදර වල අයින් වුණත් අල්ලපු ගෙදෙට දැනගන්න බැරි නෑ වැඩ නෑ. මේක ලබල මේ ධ්‍යානයක් ලැබුවාට පස්සේ අල්ලපු ගෙදෙ මිනිස්සයා කතෝලික වුණත් ගිහිල්ලා කියන්නේ ඔයා දන්නවද මේ නානත්ත් ගාය ඒකත් සංඥා කියලා එකක් තියෙනවා. දන්නේ. අහින පොඩ ගහගෙන දැන් මම ඉන්නේ නානත්ත් ගාය නානත්ත් සංඥා වල ඉඳලා මම දැන් ඉන්නේ නානත්ත් ගාය ඒකත් සංඥාගේ අනුසගෙන මම තේක හදාන්නේ නේද කියලා. පොඩ්ඩ ඉන්නකෝ යන්න පොඩ්ඩ. අහන්නකෝ මේ නානත්ත් ගාය ඒකත් සංඥා පොඩ්ඩක් අහගන්න ඕනේ. ඔන්න අපේ වැඩේ. මේ සිංහල බෞද්ධයා කරන වැඩ දිහා බලනකොට තියෙන්නේ අඬහැරේ විතරයි හීයේ නැහැ. විසිල් එක තියෙනවා බල්ටි නැහැ. බුද්ධ පැනලා විසිල් ගහනවා බල්ටි නැහැ. ඒ මොකද මේක සම්පූර්ණ හංගගෙන යන ගමනක් මේකේ තියෙන්නේ. ಗುಣ සියල්ලම වඩන්න සම්පූර්ණ වසංගගෙන යන්න කවුරු මොනවා වුවත් කියන්න අනේ මට තේරෙන්නේ මට කොන්ද බන නැහැ. මඩමක් කරන්න බෑ. බුදුජනසේ කිව්වේ ඇසත්තේ නමුත් අන්දෙක් වගේ හිටපන්. චක්කු මාසය යත අන්දෝ. සෝතවා බදිරෝ යත මනුෂ්‍ය කොච්චර වීණා ගායනා කරන්න ආවත් බීරෙක් වගේ හිටපන්. දැනුණට මූගෙක් වගේ කන් ඇහෙන්නේ නැහැ. නහයට සුවඳ දැනෙන්නේ නැහැ, දිවට රස දැනෙන්නේ නැහැ, කයට මොකුත් දැනෙන්නේ නැති වගේ හිටපන්. පඤ්ඤවා යතිරෝ පඤ්ඤවා පඤ්ඤවා යතිරෝ බද්දිරෝ මෝඩෙක් වගේ හිටම ඇවිල්ලා ඉන්න විස්තර කියනකොට නිකන් ආසදියා බලලා ඉන්න එකයි තියෙන්නේ. වෙන මොනවත් බැන්න මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා තියෙනවා. ඒ ඒ ඉහළ ධානය වලට යන කෙනා ඒ කර්මාන්තේ දන්නේ නැත්නම් ඒ තමන් උපයාගත්ත දේ රැකගන්න හැටි දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම නන්නත්තර වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ වගේ මට්ටමට ගිය කෙනෙක් උනත් රාජරාජ අමාත්‍ය තිත්‍ය තිත්‍ය ශ්‍රාවක ගිහින් එක හැසිරෙන්න ගියොත් කොයි වෙලාවෙ ධ්‍යාන කඩලා යනවද කියන්න බෑ. රාජරාජ මහා අමාත්‍ය තිත්‍ය තිත්‍ය ශ්‍රාවක ස්ත්‍රී පුරුෂ. මොදි ඒගොල්ලෝ ගාව තියෙන්නේ මොකක් හැම තැනම ඉහළ තියෙන මොකේ හරි අර දෙතපාන් කැල්ලට පුස් කනවා වගේ. පුළුවන් තරම් ඒක අරස කරන්න යනවනම් ඒකත්ත කාය නානත්ත් සංඥා එනකොට තේරුම් අරගන්නට මේ හිතේ තාම තියෙන කෝලගතිය නිසා තාම එයා නිකන් කුඩුවට දාගත්ත කුරුල්ලෙක් වගේ හැම පැත්තෙම වටපිට බලන. පුංචි සද්දයක් ආවත් එයා චෝදනා කරනවා. පුංචි වේදනාවට චෝදනා කරනවා. ඒකට කියන්න තියෙනවා නෑ. ඕව ඉස්සර ගණන් ගන්න නැති දේවල් දැන් ওই හිත ප්‍රනීත වෙච්ච නිසා වෙලා තියෙන්නේ. තමයි ඉඳගෙන ඉන්න බව දන්නා තාක්කල් ඕවට චෝදනා කරන්න එපා. ඇහුනට නැහුණා වගේ ඉඳ ගියාට පස්සේ අන්තිමට හිත ඒකට කමඨාන සුද්ධ වුණාට පස්සේ ඒව ගා ගන්න නැතුව ඉන්න එක ඒකට කියනවා මේ දැවිලි තැවිලි තිබුණට ඇඟේ ගා ගන්න නිකන් හරියට නෙළුම් පතට වැච්ච වතුර වගේ ඉන්න ඒකට ගොඩාක් කල් යනවා ඒක සාමාන්‍ය හිතෙන් ගියාට ඒකට තරම් වෙන විදිහට ජීවත් වෙන්න පුදුමාකාර කාලයක් ගන්න ඊට පස්සේ තමයි තේරෙන්නේ මෙතෙක් කල් අපි මේ මිනිසුන්ට හුමිටි දෙන්න ගිහිල්ලා මේ මිසු කේන්දේවට එහි එහි කියන්න කියලා මොන්න තරම් අකුසල සමාපත්තිය සමාදන් වෙනවද කියලා. හැම කිනාම කතා කරන්නේ වැරදිච්ච පරිදිච්ච දේවල්. ඕවට හුමිටි දෙන්න ගියත් අකුසල් සමාපත්තිය. ඊට වැඩිය කොච්චර වටිනවද කියලා අහනවා අසේවනාච බාලාන. පඬිතයන් ඇසුරු නොකිරීම පළවෙනිම මංගල කාරණා. ඒකට ගියාට පස්සේ ලැබෙන ආනිසංසය තමයි පණ්ඩිතානංච සේවනා. මේ මෝඩයෝයි බාලියොත් එක්ක ගැලී ඉන්න තාක්කල් කවදාකවත් පඬිතෙක් කවුද කියලාවත් දැක්කන්න හම්බෙන්නේ. බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න ඕනයි කිය. නිසා බල්ලොත් එක්ක බුදියන්න යන්න එපා. බුදියා ගත්තොත් එච්චරයි. ඒකම නිසා පඬිතෙක් ඇසුරු කරන්න ඕන නම් තමයි දැනගන්න ඕනේ. ඒ බාල ඇසුරෙන් අයින් වෙනවයි කියන එක හරිම අමාරුයි. මොකද අපි ඒක ජනප්‍රියතාවය එහෙම නැත්නම් සමාජශීලීත්වය එහෙම නැත්නම් මේ රටේ තියෙන රැල්ල කියලා මේ යන්න හදන්නේ ජනප්‍රියතාවෙත් ඉතින් ඒකම මායя වෙනවා ඒකම කෙලෙසයක් වෙනවා ඒ කෙනාට උද්දකලාව බයක් වෙනවා උද්දකලාව තනිකන් දෝෂයක් වෙනවා විවේකයේ කියන එක දඬුවමක් බවට පත් වෙනවා විශ්‍රාමයේ කියන එක වහකණ්ඩ තැනක් බවට පත් වෙනවා මොකද එයාට හිතෙන්නේ මේ සෙනඟත් එක්ක ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ගත කරන ගතිය නිසා මේ ඒකත් කාය නානත් සංඥා තියෙන එක අර සමාජයේ තියෙන සමාජ ඇසුරෙම සියුම් මට්ටමක් හිතේ අරමුණු එනකොට ඒව අල්ල ගන්න සුළු ස්වරූපෙද තියෙන නැත්නම් අතාරින ස්වරූපෙද කියලා ඒක හරියට කිව්වොත් මේ කොක්කක් Taman අතේ තියෙනවනම් ඕනේ කොක්කක් පැටලෙනවා Taman අතේ තියෙන කොක්ක දිගෑරිච්චයක් නම් මොනවාවත් පැටලෙන්නේ නැහැ කොක්කේ තමයි කොක්ක පැටලෙන්නේ. ඒ නිසා එනේක කොක්ක වෙන්න පුළුවන් තමන්ගේ එක දිගාර ගන්නවා තමයි මේ සංයෝජන දිගාරිනවයි කියලා කියන්නේ. දස සංයෝජන වලින් තුනක් දිගාරනවා සෝවාන් වෙනකොට. ඒ නිසා කොකු එනවා. ආවට රැඳෙන්නේ නැහැ. එල්ලෙන්න බෑ මොකද මේක කෙලින් වෙලා තියෙන්නේ. ඉතින් ඒක පුතඥය බලන්නේ මම දැන් ජනප්‍රිය නෑ කවුරුත් මයි ළඟට එන්නේ නෑ මම නිකන් පාළු වෙලා තනි වෙලා නිකන් හොරිය දිච්ච බැල්ලියක් වගේ කවුරුත් මාව ගණන් ගන්නෑ කියලා කියනවා ආර්යයන් වහන්සේ දන්නවා ඒක භාවනාවෙන් ලැබිච්ච ලාභයක් මාත් එක්ක මම ඉන්නවා මම දැන් මෙතන ඉන්නවයි කියලා අන්න එතෙන්ද ගියාට පස්සේ ඒ කියන්නේ පුංචි පුංචි ලැබෙන අරමුණු කරදරයකට ගන්න එපා මං කියන්නේ මගේ භාෂාවේ ඒව හිත කරදර ගන්න එපා ඔය ගැන කතා කරන්න එපා. කතා කෙරුවොත් වැවෙනවා. ඒ වෙනුවට අරමුණේ ඉන්න. ඒ වෙනුවට තමන්ගේ කයෙහි හිත පවත්තන්න. ඒක ලස්සන බුදුරජාන්සේ දේශනා කරලා තිනවා චප්පාණක කියලා සූත්‍රයක්. ඒකේ පෙන්නලා දීලා තිනවා මේ ඇහෙන් හිත එළියට පයින්නවා, කනෙන් එළියට පයින්නවා, නාසයෙන් හිත එළියට පයින්නවා, දිවෙන් හිත එළියට පයින්නවා, කයෙන් හිත එළියට පයින්නවා, හිතෙන් එළියට පයින්නවා. කියන්නේ මේ මන්දිරේ දොරටු හයක් තියෙනවා, ජනෙල් හයක් තියෙනවා, හයම පයින්නවා. ඒ පණින වෙලාවල් වල දන්නවනම් දැන් පැන්නයි කියලා එයා දැනගන්න ඕනේ දැන් ගෙනල්ලා නතර කරන්නේ කොහෙද කියලා. පයින් බව දැනගත්තට පස්සේ හිත පිට ගියාට පස්සේ මම දැන් හිත ගෙනල්ලා නතර කරන්න ආරක්ෂක තැනක් තියෙන්න eBay. නික්ලේශී තැනක්, නිර්මල තැනක්, ക്ഷേම භූමියක් කය තමයි ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. කොහේ හිත නන්නතර වුණත් Taman නැවත ගෙනල්ලා කයේ තැම්පත් කරන්න කොච්චරක් Tamanගේ කයට මෛත්‍රී කරන්න ඕනද කියලා බලන්න. මොන ඉරියව්වක තිබ්බත් වැසිකිලි කරන වෙලාව වෙන්න පුළුවන් කැසිකිලි කරන වෙලාව වෙන්න පුළුවන් දත් මදින වෙලාව වෙන්න පුළුවන් නාන වෙලාව වෙන්න පුළුවන් මොනව කරත් ඒ කරන වෙලාවේ කයේ හිත පවත්වන්න පුළුවන් නැත්නම් කොහේ නන්නත්තරුණත් පැවැත්විය යුතු තැන මේ කය කියලා දන්නවනේ ඒතකොට තේනවනේ manussත්ව ප්‍රතිලාභේ පිනක් කියලා මේ manussකයි උපදව ගන්න අපි කොච්චර මහන්සි වුණාද කියලා නමුත් අද ජීවත් වෙන ලෝකයේ කී ලක්ෂයක් තමන්ගේ කයට වෛර කරනවාද කියලා බලන්න ඒ වෛර කරන නිසානේ මේ රූපලාවන්‍යයක් ඕන වෙලා තියෙන මේ තියෙන කය හරි නෑ. ඒක දික් කරන්න ඕන, උස් කරන්න ඕන, පළල් කරන්න ඕනේ. ඒ කියලා තිනවා ඒ කෑලි හදලා දෙන්න මැගසින් වල ලියලා තියෙන උඹට අර කෑල්ල අඩුනා ලක්ෂ හතරක් දීපන්. ඒක පුම්බලා දෙන්නම් කියලා. වක ටික හදලා දෙන්නම් කියලා. විලි ලැජ්ජම නෑනේ. ඒක ඒක රක්ෂාතර දෙන්න ඉස්සෙල්ලා පුලුටු වැඳිරිගේ රූපේ පෙන්නලා ඊට පස්සේ ඒ රූපේ පෙන්නනවා ජනපද කල්යාණිගේ රූපේ. මේ එකම හොල්මනට මේ ජෙලි ටිකක් ඉන්ජෙක්ෂන් ගහලා අර කැල පුම්බලා. ලක්ෂ හතර ඉතින් කවුද නොයන්නේ? ඊමච කොච්චර කායට වෛර කරගන්න ඕනේද මේ කුණුහර බල්ලන්න? අද මොකද්ද බිස්නස් තියෙන්නේ? වැඩිම බිස්නස් තියෙන්නේ රූපලාවන්‍ය. කිල්ලෝ මෙච්චර ලස්සන නම් ඇයි මෙච්චර බියුටි පාලර්? ඒ තරම්ම පිරිමි විලිලජ්ජයි. මේ නටන නැටිල්ලට ගෑනු නම් ඔය රූපලාවන්‍ය කෙරුවත් ප්‍රශ්නයක් නැහැ කියලා මට හිතන වෙලාවක ඒකනේ උණ්ඩ හැදිලා තියෙන ඒකනේ මේ පිරිමි නටන නැටිල්ල දිහා බලන්න. ඔක්කාරයට එනවා. ඉතින්ස තමන්ගේ කයට මෛත්‍රී කරන මනුස්සයා සක්විතිනේ. යණ යන දැනත් ඒක තමන්ගේ කයත් එක්ක ජීවත් වෙනවා. ඒ වගේම අනිත් ඕනේ කයකට ස්තුති කරනවා නේ. ඔයා ඔයාගේ කයත් එක්ක සතුටින් ජීවත් වෙන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. 80ක් ව්‍යංජන සහිත දෙචක් මහා පුරුෂ ලක්ෂණ සහිත මේ වගේ ලස්සන රූපයක් හිතන්නවත් ඒවා. මේ කල්පෙට ආයෙන්නේ ඒ ඕගොල්ලෝ හිතන විදිහට මේ බියුටි පාර්ලර් එකට ගිහිල්ලා. බුදුහාමුදුරුවෝ මේ දැන් වගේ ටෙලිවිෂන් එකට යන්න ඉස්සලා ෆේෂියල් දාගෙන දඟලලා හැම කතාවක් නැහැ නේ. මොකක්වත් නැහැ. මේ ධර්මය මේ කය මේකට අපි ප්‍රේම කරන්න පටන් ගත්ත දවසේ නාහි වුණ ප්‍රශ්න නැහැ කියලා මං කියනවා. වැඩි මූණ බලන්න එපා කන කන්නාඩින් විතර පේන්නේ කොණ්ඩ ගැවුම් ගෙඩියක් වගේ එකක්. ඒක දිහා බලන්න එපා. භික්ෂුවගේ අටපිරිකරට කන්නාඩිය නැහැ. ඒ ඥානන්ද සාන්තර මංගල සාන්තර මේ කන්නාඩි කාමරේට කන්නාඩියක් ඕනේද ඉස බාන්න කියලා. ඊට පස්සේ කියනවා හරි කන්නාඩියක් දෙන්න විතර පිටිපස්ස බාන්නේ ඔකෙන් බලද කියලා. ඒත් අතගාලා එපා බලන්නේ ඉසරත් බාපංකෝ අතගාලා ඉවරනේ. කන්නඩියක් ඕනේ නැහැ. ඒ විදිහට මේ කයට මොන කරදරේ හිත පිට ගියත් කය කවදාවත් මාව දාලා යන්නේ මැරණකම්. ඒ කය කායනුපස්සනාවගේ තේරුම් ගත දවසේ මේ සුඛය කියලා කියන්නේ ඉඳුන් හිටුම් පහසුකම කියලා කියන්නේ. යම් තැනක ඉඳුන් හිටුම් පහසුකම තියෙනවා නම් දන්නේ නැත්තම් පූසෙද්දියා බලන්න. පූස බලන්න කොත්තන ගියත් මොන්න තරම් සෑහලුවටද ඉන්නේ කියලා. ඉතින් අපිට ඒක බෑනේ අපිට ඒකට කොච්චර සුකොබෝගී වස්තු ඕනේ. අපිට කොච්චර ඇඳ පුටු මේස කොට්ට මෙට්ට පස්සට විල්ලුද අනේ নানা ප්‍රකාර දේවල්. ඒක නැතුව මේ කයට එන්න පටන් ගත්තාම සරුවචනසීකට කියන්නේ ආර්ය වාසය. ආර්ය ආසන. ආර්ය සේනාසන. කැලේ ඇවිදිනකොට භාවනා කරන්න ඉච්චා පන්රල් ටිකක් ගහක් මුලට දාන වාඩි වෙලා ඔය තුන්වෙනි ධ්‍යානෙට ගියාම අර තේරෙන පටන් ගන්නවා ලෝකේ තියෙන උප්පරීම සුඛේ තියෙනවා ගහ මුල. නැගිටලා යනකොට අහනවා මේ බණ කියන හාමුදුරුව අර ඉඳගත්ත පිදුරු ටික වේයෝකයි කියලා කනගාටුවක් එනවාද? මේ ගහමුල වෙන කෙනෙක් ඇවිල්ලා වාඩි වෙයි කියලා කනගාටුවක් එනවද? නැහැ. මේක ආර්ය විවහාරයක් තියෙන තමන්ගේ හිත හදාගත්තා. හදාගත්තට පස්සේ ගහලඟින් යන්නේ ආ ඒක මේ පේටන්ට් රෙකෝඩ් කරලා මට වේවා කියන අදහසකින් නෙවෙයිනේ. ඒක දන්නේ නැති කට්ටිය තමයි මේ තමන්ගේම දරුවෝ වස්තු බූදල් නිශ්චල චංචල දීපල බැඳගෙන ඒවට බැඳෙන්නේ. ඉතින් ඒක සාධාරණයි මේක දන්නේ නැති කෙනාට. නානත්ත් කාය, ඒකත් කාය, ඒකත් සංඥා දන්නේ නැති කෙනාට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ නේ. සාරිපුත්‍ර සාන්තිය මතක් කරන එහෙම එකක් තියෙනවා. ඒක නිකන් හම්බ වෙන්නේ නැහැ. ප්‍රතිපදාවෙන් යන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා යනකොට Tamanට තේරෙයි ඒ දේ බුද්ධි විඳපු නැති නිසා අපි මේ සංසාරේ සවරන් ගහන්නේ. කවදා හෝ ඒ කියන ඒකත්ත කායා ඒකත්ත සංඥා කියන විදිහට ඉදුම් හිටුම් පහසුකම ලැබුවා නම් බුදුහාමරගේ සෑම ඉරියව්වක්ම ඕන තරම් වෙලා බලන්න පුළුවන් කියනවා. මිත්‍යා දෘෂ්ටිකයකටත් කවදාකවත් ද්වේෂයක් පහළ වෙන්නේ නැතිලු. ඒ තරම මේක පුරුදු කරලා තියෙන නිසා ඒ නිසා අපි භාවනා කරලා සමහර වෙලාවකට කිසිම අරමුණකුත් නැහැ සමහරලාට. එහෙම නැත්නම් අරමුණු තියෙනවා මගේ ඇඟේ ගෑවෙන්නේ සද්ද තියෙනවා ඈත මගේ මොකෝ. වේදනාව වගේක් තියෙනවා ඉවසන්න පුළුවන්. හිතවිලි වගේක් කියනවා මගේ නෙවෙයි. ඉතින් මේවට මොකට උපැන්න සාතික ලියන්නේ? ආන්න එක බලලා සැකනම් මම තාම ප්‍රවේශ මේ කතා කරන්නේ සැකනම් කයට හිත ගන්න. සැක නැහෙනේ කයට හිත ගන්න ඕනෙත් නැහැ. ඒක හරිම අමාරුයි දැන් ඔය තුම්පලක බණ කියලා තුම් විදිහකට ලියවිලා මට දැන් ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්සේ කයට හිත ගත යුතුයි මම කියලා කියනවාද නොයුතුයි කියලා කියනවාද කියලා. ඉතින් ඒකට මම පණ්ඩිසාංශිකේ බුරුමේ පණ්ඩිසාංශිකේ උද්ෘතයක් කරන් පෙන්නවා. Taman මොනවාක්වත් දැනෙන්නේ නැහැ. අරමුණුත් නැතුව සැකනම් කයට හිත ගන්න. සැක නැහනේ. මොකක්වත් ඕනේ මේ මුළු ලෝකේ තියෙන සියලුම දුක් අපිට ඇවිල්ලා තියෙන සැකේ නිසා. සෝවන් වෙනවා කියලා කියන්නේ නිසක වෙනවා. එන්නේ එන්නේ එන්නේ යනවා අරමුණක පවත්තපු හිත අරමුණ නැතුව පවත්තනවා. අරමුණ පැවැත්වේ සතිය අරමුණ නැතුව පවත්තනවා. අරමුණේ පවත්තන සමාධිය අරමුණ නැතුව පවත්තනවා. ඒකට බුදුරජාණන් සඳහන් කර තියෙන්නේ අනිමිත්ත සමාධිය. නිමිත්තේ පවත්තපු සමාධිය අනිමිත්ත සමාධියට යනවා. ඊට ඉස්සෙල්ලා යා නිමිත්තේ පවත්වපු සතිය අනිමිත්තට ගෙනියන්න ඕන. මොකක්වත් නැහැ. මොක කලකොල බවක් නැහැ. ආපු ගමන ගැන කිසිසකයක් නැහැ. ආපු සතිය පිළිබඳ ලොකු විශ්වාසයක් නැහැ. ඒකට දන්නවා කිසිම දෙයක් නැහැ. උනට මට කිසිසකයක් නැහැ. මේක තමයි හුදේකලාව කියන්නේ කියලා තේරුම් ගන්න. මේකට තමයි කාය විවේකේ නෙවෙයි චිත්ත විවේකේ කියන්නේ කියලා තේරුම් ගන්නවා. මේක තමයි මේ ලෝකේ ලැබෙහි විසාමයේ කියලා විශ්‍රාම ගත්තා වගේ තීරුම් ගත්තට පස්සේ වෙනවා හැප්පෙන කිසි දෙයක් නැහැ. නැත්තම් frictionless path කියලා කියනවා. එහෙම නැත්තම් comfort zone කියලා කියනවා. ඉතින් ගියාට පස්සේ නික අවලම්බනේ වෙලා වගේ තියෙනවා. මම තා මම නොවේ කියන සීමාවකුත් නැහැ. කියන්න ඕනකමකුත් නැහැ. මොනම දෙයකට සාපේක්ෂකමකුත් නැහැ. ඒ එතෙන් ගියාට පස්සේ තමන්න තියෙන මේ කය හොඳටම බුද්ධ විඳින්න පුළුවන් වෙන්නේ කය නොදැනෙන වෙලාවට කියලා. ආස්වාද ප්‍රසවාසයේ උපරිම සතුට ලබන්න පුළුවන් ඉන්නේ ආස්වාද ප්‍රසවාසයේ නොදැනෙන වෙලාවට. ඒ දේවල් නැති වෙන්න නැති වෙන්න විනිර්මුත් හිතක්, ඒ දුරු වෙච්ච හිතක් හිතෙනවා. ඒක ලබනද අර නානත් කාය නානත් සංඥා ඉඳලා නානත් කාය ඒකත් සංඥාට ගිහිල්ලා ඒකත් සංඥා නානත් කාය ඒකත් සංඥා ඒකත් කායා කියන ඒ පියවර හතර බලනකොට නිකන් කට කහනවට කියපු වචන නෙවෙයි. ඒ වගේ තියෙන ලස්සන පෙළ ගැස්මක්. ඉතින් මේක සමත භාවනාවේ හරිය ලස්සන කපලා කොටලා පෙන්වන මේ ටිකට කියනවා රූප ධානය කියලා. නානත් කය නානත් සංඥා කියන එක කියනවා කාම ලෝකය කියලා. ඊට පස්සේ තියෙන ඒ සංඥා නානත් කය ඒකත් සංඥා ඒකත් කය ඒකත් සංඥා ඒකත් කය නානත් සංඥා කියනවා රූප ධාන වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒව හුඟෝදෙනෙක් හිතනවා මේ සමතය කරන අයට විතරයි එන්නේ කියලා. හොඳ වෙලාවට අර පණ්ඩිත ස්වාමීන් වහන්සේ in this life itself කියන පොතේ ලියලා තියෙනවා විපස්සනා ධ්‍යාන කියන වචනේ යටතේ මේ සේරම විපස්සනා කරන අයට තේරෙනවා දැනෙනවා ඒගොල්ල සැක හිතන්න එපා මේ සමත කෙරුවේ නැහැ කියලා මේවා ලැබෙන්නේ නැහැ කියලා මේ මට්ටම් තියෙනවා ඒක හරියට මේ මේ කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න පුදුම සුතමේ ඥානයක් අවශ්‍යයි. ලොකු සුතමේ ඥානයක් ඕන. ඊට පස්සේ ඒක හෙලි කරලා ගුරුරයා අතින් ඒක සුද්ධ කරගෙන ඒක චින්තාමේ වශයෙන් පන්නරේ තියා ගන්න ඕන. මට සමාලාට අරමුණේ ඉන්නවා ඉන්න බව දන්න. සමහරට අරමුණේ නැහැ මන් නැති බව දන්නවා. මං අරමුණේ නැහැ මට සැකයි. මට අරමුණේ නැහැ සැක නැහැ. ආන්නේ විදිහට මේක හරියට කෙහෙල් ගෙඩියේ ඉදුණාට පස්සේ පොත්ත ගැලිවා වගේ තමයි වැටහෙන දේ නිවැරදිව විස්තර කරගන්න බැරි නම් ඒක ආනිසංස අඩුයි. හැබැයි ඒක ඔක්කොට මේක ලැබෙන්නේ නැහැ. මුඟ දෙනකොට ඒක ලැබෙන්නේ නැහැ. මොකද හේතුව ඒ ඇති වෙන්න භාවනා කරලා නැහැ. එහෙම නැත්නම් සුත්තමේ ඥානේ නැහැ. නැත්නම් චින්තාමේ ඥාන නැහැ. සමහරුන්ට ප්‍රකාශ කිරීමේ ශක්තිය මේ sannivedane හරිය දුර්වලයි. මොකද වෙන ක්‍රමයක් නැහැ. විච්චි දෙයි කියලා කීප දේ අහලා නැවත ලියලා මේ ඔක්කොම ටිකෙන් ටිකෙන් ටිකෙන් කැඳේ ගල බීරුව වගේ සුද්ධ කරනකොට තේනවා මේ වගේ දැනුම් සම්භාරයක් මේ සාසනයෙන් පිට මේ බුදුහාමුදුර අපිට දීපු සාසනයෙන් පිට හීනකින් අතිතන්න එපා. මෙච්චර ලස්සන වගුවක් මෙච්චර ලස්සන ඉදිරිපත් කිරීම. ඒ නිසා අපිට වැරදුනත් අපි ඉන්නේ ඒ පාරේ කියලා යම් ප්‍රමාණික සතුටක් තියෙනවා. ඒ මොකද අපි ලාභයට සත්කාරට නටනව නෙවෙයිනේ. ඒ නිසා කරගෙන කරගෙන යනකොට මෙහෙම කීතයක දේශනා સમાપ્ત කරමින් භාවනාදී අපිට ලැබෙන කිසිම දෙයක් විසිකරන දෙයක් නැහැ. ලැබෙන දේ ලැබෙන හැටියට විස්තර කිරීමේ හැකියාව තියෙනවා නම් භාවනා කරන කර්මාන්තේ කිසිම දඬුවම් දිය යුතු වැරද්දක් නැහැ. ඔක්කොම හුරතල් විතරයි තියෙන්නේ. නමුත් අපේ හිත කල්ැතුවම හිතලා තියෙනවා මේක වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියලා අපි භාවනා කරනකොට ඇති වෙනදී ඇති හැටියට කියන්න බැරි නිසා අපි සෑහෙන පිළීමක් පෙන්නවා සදාචාරාත්මකව මේක වැරදි ඇති මේක සැකයි කියලා. නමුත් විශ්වාසය පහළ වෙච්ච දවසේ හෙලි කරපුවාට පස්සේ පේන මේ හැම එකක්ම ධර්මයක්. හැම එකක්ම හේතුඵල ධර්මයක් තියෙන නිසා භාවනාදී ලැබෙන කිසිම දෙයක් විශ්ි කරන්න එපා. ලියලා එක්ක තියාගන්න එහෙනම් කමඨාන් සුද්ධ කරනවා ප්‍රසිද්ධ කරන්න කරපු ගමන් තමයි තේරෙන පටන් ගන්නේ පීවරක් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒකත් අර ඒ අනුපුබ්බ පිළිපද ප්‍රතිපදාව තමයි යන්න තියෙන්නේ. ඒ නිසා මේ විස්තර කරපු එකක්වත් අත්විඳපු නැති කෙනෙක් මෙතන නැහැ. ඔක්කොම අත්විඳලා තියෙන මේක කලවම තියෙන. අන්නේ ටික පටහැරලා තේරුම් බේරුම් ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.